අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ දෙසැම්බර් මාස 25 සිළුම දිනායේ ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදු කාර්යයක් පවත්වමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කින්නකෝ ආවසෝ සාරිපුත්ත සයං කතං නාම රූපං පරං කතං නාම රූපං සයං කතං ච පරං කතං ච නාම රූපං අසයන්කාරං අපරංකාරං අදිච්ච සම්පන්නං නාම රූපං තීති ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා ප්‍රතිසම්පාද පින්වත්නි අදත් අපේ ධර්ම දේශනාවට මාතෘකාවක් සපෙමි මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ කරගෙන ආපු පිළිවෙල නොකඩා ඒ විදිහට ප්‍රශ්නයක් අහනවා හතරකම් ප්‍රශ්නයක් අපි ඊ නතර කරපු තැන ඉඳලා ඒ කියන්නේ නාම රූපය ප්‍රස්තුත කරගන්න. අවැති සාරිපුත්‍රයනි මේ නාම රූපය යමක් අපි හඳුනාගත්තා නම් හඳුනාගත යුතු නම් මේ නාම රූපය තස්කස් කරගන්න ලද්දත් එහෙම නැත්නම් අනුන් විසින් සකස් කරලා තමන්ට පටවන ලද්දත් පණවන ලද්දත් එහෙම නැත්නම් අනුන් තමන් දෙපිරිස එකතු වෙලා جوඩු වෙලා කරපු දෙයක්ද නැත්නම් මේක අනුන් තමන් දෙපිසින් පරිබාහිර වූ අධිච්ච සමුප්පන්න වූ හේතුක අප්‍රත්‍යයෙන් අපිට හිතා ගන්න බැරි දෙයකින් පහළ වෙච්ච දෙයක්ද කියන එකයි ප්‍රස්තුතේ ප්‍රශ්නේ කතාසාරය කතාපාබතන් කියලා මේක සඳහන් කරනවා හේතුව. ඉතින් ඒක නිසා මෙතන වැදගත් වචනේ වෙන්නේ අපිට තේරුම් ගන්න තියෙන මේ නාම රූපය කියන එකයි ඉතින් ඒක සාමාන්‍ය නාමය සහ රූපය කියලා අපි හඳුනා ගන්න උත්සාහ කරනවා. පොතපත ඉගෙන ගන්න පුංචි සංදි. තවත් ඉදිරියට යනකොට යනකොට පේනවා ඒක. මේ නාම රූප කියන වචන දෙක එකතු වෙච්චාම ඒ දෙක වෙන්කොල්ල හඳුනාගත්තාම සම්පූර්ණ අර්ථ දෙක. හරියට පණ තියෙන සතෙක් පණ තියෙද්දි හඳුනා ගන්න කොටයි කපල කොටලා කෑලි කරලා හඳුනා ගන්න කොටයි එතන පණ නැති ගතියක් තියෙනවා. අන්න වගේ මේ වචනේ කපල කොටලා අඳුර ගන්නකොට අපිට ශාස්ත්‍රීය දැනුමක් එනවා. අපිට දාර්ශනික දැනුමක් එනවා. නමුත් මේ දෙක එකට වැඩ කරන වෙලාවේදී තියෙන සජීවී ගතිය, ඒකේ තියෙන ආවස්තික ගතිය කපල බලලා කරනකොට කරන්න බෑ. නමුත් අපේ මනස ඉගෙනගෙන තියෙන්නේ ඒ විච්ඡේද කරලා එන්න තමයි විභජ්‍ය වාදයට වටලා කැලි කපල ඉගෙන ගන්න ක්‍රමයක්. ඒක ඉගෙනගෙන ඒ කෑලි වල එකතුව එකතු කරනකොට අර කෑලි වලට වැඩිය මොකක්ද පොඩ්ඩක් වැඩි ගතියක් තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා අපි හොඳ අලුත්ම වර්ගයේ නව වාහනයක් අතයක් බෙන්ස් කාර් එකක් නැත්නම් BMW වාහනයක් අරගෙන ඒක ඔක්කොම කෑලි ගලවලා බැලුවොත් ඒක කෑල්ලක්වත් කිසිම පොඩියෙකුට සෙල්ලම් කරන්න තරම්වත් ලස්සනක් නැහැ. හරිම හැඩ කැත තෙල් මජන් ගෑවිච්ච අහවල් දෙය තියාගන්න බැරි කැලි ගොඩක් එකතු වෙනවා. මොකද මේක එකතු කරපුවම අඹගෙඩියක් වගේ බොහෝම ලස්සන. ඒ රතයක් හැදෙනවා. අර කැලි වලට වැඩි පණ ගන්නන්න පුළුවන් ගතියක් එනවා. කැලි දෙන්නෙන් තියෙදි පණ ගන්නන්න බෑ. මේ පණ ගන්නවට පස්සේ රතය අර එක එක කැලලට වැඩිය සිත් බඳන සුළු ගතියක් එනවා. ඉතින් මේ සංසිද්ධිය බුදුරජාණන් වහන්සේ හොදට දැකලා මේ මේ තියෙද්දි මේ විභජ්‍ය වාදයක් කපා කොට වෙන්නීමක් දැක්කුවේ අපි අර මොලේ වම් පැත්තේ ඥානයේ තේරෙන්නේ කපල කොටල බලන ක්‍රම විතරයි. ඒකේ යනු අල්ල ගන්න. දකුණු පැත්ත මොලේ සමස්තය දකින්න. ඉතින් මේ වමෙන් දකුණට පයින්කොට දකුණේ වමට පයින්කොට මේක සම්පූර්ණ භෞතික විද්‍යාව සහ සජීවී දෙයක් අතර ලොකු බිම්මක් පයින්නවා. දෘෂ්ටි කෝණේ වෙනස් වෙනවා. ඉතින් මේ නාම රූපේ තේරුම් ගන්න කියලා හිතන්න අමාරුයි අපට අංග සම්පූර්ණ විග්‍රහයක් ඒ කරන්න පුළුවන් වෙයි කියලා. ඒක හරියට කියනවා නම් දැන් අද විද්‍යා ලෝකයේ තියෙන විදියට කාලය සහ දේශය කියන මාන දෙක. අපි දන්නවා කාලය කිව්වහම අතීතනාගත වච්චුප්පන්න වශයෙන් බෙදෙනවා. දේශය කිව්වහම පෙර දිග අපර දිග උතුරු දකුණු වශයෙන් බෙදෙනවා. ඉතින් අන්තිමට මේක ටයිම් ස්පේස් කියලා වචනයක් හැදුවා. මේ ක්වොන්ටම් ෆිසික්ස් ක්‍රියාත්මක වෙන්න ආවට පස්සේ දැන් කාලයෙන් දේශේ වෙන් කරන්න බෑ දේශින් කාලේ වෙන් කරන්න බෑ එතකොට මේ නාම රූපේ වාගේ ටයිම් ස්පේස් කියන වචනේ දැම්මට පස්සේ හරිම අවස්ථික වටනකමක් තියෙන එතනට විතරයි ඒක අදාළ දේශේ එහෙම කරපු ගමන් මේ කියපු එකලාසිය වෙන තැනක නැහැ කාලෙන් ඊගා චිත්තක්ෂණයට යනකොට ඒක වෙන තැනකට අදාළ නැහැ ඒක එතනට විතරමයි අදාළ ඉතින් ඒක හැමතැනටම මේ ගුණය තිබුණාට යම් ටයිම් ස්පේස් එකක් යම් කාලයක් දේශයක් අපි වර නැගුවොත් ඒක ගැන කතා කරන්න ඉස්සෙල්ලා කිහිලි කරයි. ඊගාව දේශයට යනකොට ඊගාව කාලයට යනකොට වෙනස්ලා ඉවරයි. නමුත් ඒ වගේ කුශාග්‍ර බුද්ධියක් නැතුව ඒ ක්වොන්ටම් ෆිසික්ස් කියන එක අඳන්න බැරි බව දැන් ඉතින් හරියට විද්‍යාවේ උත්ම නව මූණු රෝගේ පේනවා. මොකද මේ සර්වඥාසේ නාම රූප කියන වචනේ අපිට අඳුන්ලා දෙන්නේ දැන් අවුරුදු 2600 කට පරණ කහාගේවත් එහෙම හඳුන්වා දීමකින්තරව මේ සංසාර ගැටේ විසඳන්න නම් අපි මේ නාම රූපේ කියන එක දැනගන්න ඕනේ. ඒක කියන්න පුළුවන් සලායතන සියල්ලම ඇති වෙන්න ඉස්සලා තියෙන ප්‍රභවය කියලා. සලායතන බවට බෙදෙන්න ඉස්සලා කලල ස්වරූපේ. ප්‍රාග් අවදිය. ඒකට නාම රූපේ කියලා කියන එක තමයි එක විදිහක යෝජනාවක් කරන්න තියෙන්නේ. ඒ නිසා අපි යම් වෙලාවක වාඩි වෙලා ඉන්න පරියන්ක භාවනාකෝ සක්මන් භාවනාකෝ කනකොට යනකොට එනකොට අත නම දිගරගෙනකොට අතපය නමනකොට සීලික සීල් කරනකොට අපි ඒකට එළඹුණා නම් ඒ සිද්ධියට වර්තමානට එළඹුණා නම් එතන අපි යම් විදියකට දන්නවනම් මම මේ එළඹ මොහොතේදී මම මැරිලා නැති බව දන්නවා මමට නිින්ද කියලා නැති බව දන්නවා මට කලාන්ත වෙලා නැති බව දන්නේ මේ නාම රූපයත් එක්ක ඍජු සම්බන්ධයක් ඇති වෙච්ච වෙලාවේ තමයි. නාම රූපෙන් එහාට ගිය සම්මුතියට ගිය ගමන් ඒක සලායතන බවටපත් වෙච්ච ගමන් අපේ හිත අන්ධමන්ද වෙනවා, කෙලස් උපදවනවා, සංස්කාර උපදවනවා. නමුත් අපි වර්තමාන හිත පවත්වන වෙලාවක අපි අඳුනගන්නේ අඳුරගන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් අඳුර ගන්නවා අඳුර ගන්න වෙන්නේ මේක තමයි නාම රූපය කියන්නේ. ඒක තාම අතීත වී කියලා හැදිලා නැහැ. ඒක තමයි බබාගේ කල්ලේ තියෙනවා. බබාගේ ඇහැ කන දිව නාසය පාට බෙදිලානේ ඒ මූල ප්‍රාග් අවතිය. ඒකේ පිවිතුරුකමේ අන්තිම පිරිසිදුම අවස්ථාව ගර්භයේ තියෙන්නේ එළියට ගත්ත ගමන් මැරෙනවා. ඒක තියෙන්නේ එතන විතරයි. ඒකගේ වර්තමාන මොහොතේ එළඹ සිටි සතියේදී අපි යමක් අත්දැකීමක් විස්තර කරන්න හදනවනම් කවදාවත් කාටවත් විස්තර කරන්න බෑ. වර්තමානට එළඹිච්ච ගමන් අපි ගොළු වෙනවා. එලිකරන්න යනකොටම වර්තමානයේ හිත කැරෙනවා. සතිය කැරෙනවා. ඒ නිසා ඒක අත්දකින්න වෙලාවේදී අපට සම්මත කරගන්න වෙනවා. අපි කියමු සතිය ලැබුණාට පස්සේ අපේ හිත වැටෙන්නේ නාම රූපෙට. ඒක හැඩයක් ඇත්තේ නෑ, ගඳක් නෑ, රසක් නෑ, පාටක් නෑ. අඳුර ගන්න බෑ. නමුත් අඳුර ගන්න බැරිුණා අත්දකින්න පුළුවන්. ඒ අත්දැකීමේ ශක්තිය හැම සත්වයකටම නෑ, මනුස්සයෙකුට විතරයි තියෙන්නේ. සත්‍යයන්ට ඔක්කොටම තියෙන්න පුළුවන් කාටවත් ඒක අඳුර ගන්න බෑ. මනුස්ස පරිණාමය කියන්නේ එයාට දැන් අඩු කරලා අඩු කරලා අඩු කරලා නාම රූපෙට එළඹිච්ච ගමන් අපිට කියන්න බුණ සියල බෙහිකයි කියලා. අපිට කියන්න පුළුවන් අප්‍රමාද වුණා කියලා. අපිට කියන්න පුළුවන් මම දැන් මෙතන කියලා. කියන්න පුළුවන් මම මැරෙලා නැති බව මම දන්නවා මම දන්නේ කොහොමද කියලා දෙන්නේ කියලා. මට ක්ලාන්ත වෙලා නැති බව මම දන්නවා. මට කියලා දෙන්න බෑ. ඔබත් ඕන ගේල බලපුවා ඔබට තේරෙයි. දැන් තමයි නිින්ද ගිහලා නැහැ. ඉතින් අපි මෙහෙම නාම රූපය වර්ගීකරණය කළොත් මෙන්න මේකෙන් තමයි බලන්නේ ආහන්නේ කන්ද රස පහස විඳින්නේ භවටපත් වෙන්නේ මේ මූල ශක්තිය තමයි මේ මූල ශක්තිය හරියට ගෝලාකාර දෙයක් ගත්තොත් ඒක හරියටම මැද තිත වගේ ගෝලේ මධ්‍ය ලක්ෂය වගේ එතකොට ගෝලයේ වටපපසරිය තමයි මේ සලායතන බාටපත් වෙලා තුයිති විහිදිලා බලන්නේ කහන්නේ රූප ඈ ශබ්ද කන නාසය වශයෙන් අතුයිති විදියන්නේ ඉතින් නිසා මේ අතුයිති විදී කිය මේ වටපපසරිය ගෝලයේ වටකොන මැද තියෙන තාක්කල් ගෝලයක් තියෙනවා ඉතින් නිසා සලායතන බාටපත් වෙන්න ඉස්සරලා මේ ප්‍රාග් නාම රූපේ තියෙන එක තමයි සලායතනගත වීමේ මූලික ආසන්න කාරණාව. ඒ නිසා සලායතන ඇති වෙන්නේ මම නිසාවත් අනුන් නිසාවත් මම සහ අනුන් දෙගොල්ල නිසාවත් එකෙන් පරිබාහිරවත් නෙවෙයි. නාම රූපේ කියන එක ඇති කිරීමේ බීජ ශක්තිය ප්‍රභවය මූල ශක්තිය තීරතාකල් ඕනම වෙලාවක මේක සලායතනක් වඩපත් වෙන්න බුල ඒකන වල නොකියන මිනිසයා පෘථග්ජනය වෙනවා ඒ කියන්නේ මඟ කියලා තේරුම් ගන්න උත්සාහ කරන එක්කන ආර්ය කල්යාණ සත්පුරුෂෙක් වෙනවා. හොඳටම පිළිගත් එක්කන ආර්යයන් වහන්සේනමක් වෙනවා. හැබැයි මේ පිළිගත්තත් නැති උනත් වෙන්නේ මේක තමයි. ඒක හරියට මේ විදුලිය වගේ අපි දන්නේ විදුලිය කිව්වහම වම් අග්‍රය ඉඳලා දකුණු අග්‍රයට ගලනවා. දකුණු අග්‍රය ඉඳලා වමට ගන්නවා කියලා එක එකක් දැකලා නෙවෙයි කතා කරන්නේ. ඉලෙක්ට්‍රික් ඉන්ජිනියර්ස්ලා තියා ඉලෙක්ට්‍රොනික්ස් කරත් එක එකක් දැකලා නෙවෙයි මේ විශ්ය කතා කරන්නේ. දකින්න බෑ. නමුත් අපි ඒකේ ලොකු බිස්නස් කරනවා. ලොකු වෙළඳ ව්‍යාපාර කරනවා. ඒක එක දැකලා. අන්නේ වගේ මේ නාම රූප කියන මේ පදනමට අපිට ගියහට හෙලි කරන්න බැරි නිසා හෙලි කරන්න බැරිකම තමයි මේ මේ සූත්‍රයේ තියෙන පෙන්වන්න හදන මේ යථාර්ථය එතන ගැඹිරත්වය. ඉතින් ඒක නිසා අපි මේකට දැනට සංකරගමු. මේ නාම රූපය කියලා කියන්නේ එළඹ සතිය එළඹ සිටි වෙලාවේ මම මැරෙන්නේ නැති බව දැනගන්නේ මේ නාම රූපයත් එක්ක තියෙන මේ අනියම් ප්‍රේම සම්බන්ධය හරහා තමයි. එහෙම නැත්නම් මැරෙන්නේ නැති බව දැනගන්නේ, ක්ලාන්ත වෙලා නැති බව දැනගන්නේ, මම දැන් මෙතන බව දැනගන්නේ. මේ නාම රූපේ මේක කවුරු ගියත් ඔකම තමයි. කාටත් ඕක තමයි ළඟට ඉකි කොටක්වත් එතන ගියර කතා කරන්න බෑ. ඔක්කොම ගොළු වෙනවා. එන්න මේ නාම රූපය නාම රූප මට්ටමේ පවත්තක් නැතුව ඒක අති උතු වීදී වැඩිච්ච ගමන් ඒ කරන හැම දෙයකටම අපි වග වෙන්න ඕනේ. එතෙන් වා චේතනා බාරපත් වෙනවා, කර්ම බාරපත් වෙනවා. අපිට ගෙවන්න. මේ දෙක දැනගෙන ශක්ති ප්‍රමාණේ නාම රූපේ නාම රූපේ වශයෙන් පාත්තගෙන යන්න පුළුවන් නම් අපිට කියන්න පුළුවන් මේ විෂම ලෝකේ සමහිත පවත්තමයි කියලා. ලෝකේ හැම තැනම ගාගෙන අනාගෙන කෙලස් වඩාගෙන වගුරුවාගෙන ගත කරනවා. මමත් එහෙම හිතියේ. ඔතේ බුදුහාමරණ පිංචිත් වෙන ධර්මයට පිංචිත් වෙන සංඝයාට පිංචිත් වෙන මගේ ශීල පිංචිත් වෙන මට යම් යම් චිත්තක්ෂණවල මේ ප්‍රාග් අවදීයේ මේ කලල අවස්ථාවේ මේ මූල අවස්ථාවේ ඉන්න බෑ හරිම කම්මැලි. හරිම එපා කරන සුළුයි. පළවෙනි වතාවට අවබෝධ කරනකොට ඒක පිළිබඳ ලෑස්තිලා ගිය කෙනාට එහෙම වෙන්නේ නැහැ. ඒ වෙනකම් පාළු ගතිය තන් ගතියක් තියෙන්නේ. අන්නේ ඒ ඒ නාම රූපේට කොටු වෙලා. නැත්නම් මේ නාම රූප මට්ටමේ ඉන්න එක ඉබ්බ කට්ට ඇතුලට ගියා වගේ. කුම්භෝ අංගානි සකේ කලාවේ. අඬු ඇතුලට ගත්තා වගේ අනුකූප වෙන්නේ නැහැ. එහෙම නැත්නම් නිලුම්පතක් උඩ ඇවිත් වතුර කඳුලක් වගේ. ඒ වතුර කඳුල තමන් විසින් ආවෘත කරගෙන ඉන්නවා. නිලුම්පතේ වගේ ඇවිලා නැහැ. ඒක වතුරේ තියෙන පුෂ්ටිකාතතිය මතින් බිඳුවක් වඩපත් වෙලා ඉන්නවා. එයා අඳලා තියෙන නිලුම්පතේ වගේ ඇවිලා නැහැ. ඒක නිසා ඒක උපමාවකට පෙන්නනවා. Taman වර්තමාන මොහොතට විතරක් අවදි වෙලා ලෝකෙ මොනවා වුණත් පිට මොනවත් ගණන් ගන්න නැතුව මේක ලොකුම ලොකු ජයග්‍රහණයක් කියලා ඇතුළට එහෙම නැමිච්චාන කරලා ඉන්සයිට් කියලා ඔක ඉංග්‍රීසියෙන් දාලා තියෙන ඇතුළට බලනවා කියන එක. ඔකට කියන විපස්සනාව කියලා. අන්නේම ගියාම ඒ වතුර කඳුල සය සංගතයි. Tamanගෙම සංගත වෙලා තියෙන්නේ. තමා විසින්ම හික්මිලා තියෙන්නේ. විහිදී යන ගතියක් නැහැ, තැර වෙන ගතියක් නැහැ, පැතිරෙන ගතියක් නැහැ. පැතිරෙන්නේ නැතුව මෙහෙම හිටියොත් මේ වතුර කඳුරේ ලුප්පතේ තිබ්බා හරිම සුන්දරයි මුතුවටයක් වගේ. අතෝ පලාසේ ඊසකපෝණී කියලා අටුවාචාර්ය මාතර සඳහන් කළා තියෙනවා. එහෙම ඉන්න පුළුවන්. හැබැයි නිලුම්පතේ නැතුව කොහෙදීවත් වතුර කඳුල ගෑවෙනවා. ඒ නාම රූප මට්ටමේ ඉන්නකොට බුදුජාන විශ්වාසයට අපි දෙන උපමාව තමයි උනාසි පියුමක් වාගේ මට ජොහරක පැලවිලා උඩට ඇවිල්ලා පිපුණාට පස්සේ ඒ මඩ ජෝරුව හෝ වතුර කඳුලක් හෝ ඒ පියුම් කෙලසන්න බෑ. වතුර කඳුල ආවට පියුම් පතේ ගෑවෙන්නේ නැහැ. ඒ පත ඇලවිච්ච ගමන් ඇලපත වතුර කඳුලක්සේ කියලා ඇලපත දීපිතක්සේ කියලා කියනවා. හැලෙනවා. නිසා වතුර උඩ හිටියට වතුර ගෑවිලා නැහැ. මෙන්න මේ නාම රූපය කියන එක අපි මේ මේක කිසිසේත්ම 100ක් හරි කියලා පිළිගන්න එපා. මේ දෙන්නේ ඒක සඳහා ආකෘතියක් විතරයි. මෙන්න මේ නාම රූපයට අපි ගිහිල්ලා ඒකේ ඉන්න පුළුවන් තත්වයක්. නැත්නම් ඒක අපිට චිත්තක්ෂණ දෙකක් පැවැත්මක් පවත්තලා මේක මේ මනුස්ස ලෝකයේ අමනුස්ස වැඩක්. කාමේ සම්මුති ලෝකයේ පරමාර්ථ වැඩක් කියලා අල්ලගත්තොත් ඒත් කොටි දහම්දුර අරින්නේ කොටි දහම්දුර අහනවා මේ මේ මේ නාම රූපය මම හදාගත් එකක්ද අනුන් හදලා දීප එකක්ද විපාකයෙන් එකතු වෙලා හදප එකක්ද එනත මේ දෙපාර්ශ්වෙන් එකතුව පරිබාහිරව අධිච්ඡ සම්පන්නව අහසින් කඩා වැටෙනවා වගේ එකක් තියෙනවා. එතකොට ධාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා මේ නාම රූපය මේ විදිහට අත්දක ගන්න පුළුවන් වෙන්නේ විඥානයක් මේක සහ මේකෙන් පරිබාහිර දෙකේ වෙන්කොට දැනගන්න ගතියක් විඥාන කෘත්‍ය එක තමයි මම සහ මම නෙවෙයි කියන දෙක වෙන් කරන එක තමයි විඥානේ හැම වෙලාවෙම කරන්නේ එතකොට මේ ප්‍රභාවියත් පරිබාහිර විශ්වයත් දෙක දෙකට වෙන් කරන ගතියක් තියෙන තාක්කල් තමයි මේකට විශේෂ පැවැත්මක් තියෙන්නේ. මේක අනිත්‍යවත් එක්ක කලවම් වෙන්නේ නැත්තේ. අනිත්‍යවත් එක්ක මත ගෑවෙන්නේ නැත්තේ. තැර වෙන්නේ නැතුව ඉන්නේ විඥානයේ පවතින තාක්කල් කියලා. ඉතින් දැන් අපි තාම පටලවාගෙමින්නේ පටලවාගෙල්ලට යන තත්ත්වයකට යනවා. එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ වගේ අතේ පොල්තෙල් ගාගෙන කොල්ල ගෑවෙන්නේ නැති උත්තර දුන්නට පොට්ටිස ස්වාමීන් වහන්සේත් අරින්නේ. පොට්ටිස ස්වාමීන් වහන්සේ හොඳයි ස්වාමීන් වහන්සේ එහෙමනම් මේ විඥාණය සයම් කතන්ද පරම් කතන්ද අනුකරපු දෙයක්ද සයම් පරම් කියන දෙකේ එකතුවක්ද එහෙම නැත්නම් මේ දෙකෙන් පරිබාහිර ආසිකරි කියලා කියනවා ඒක උදාහරණ පුතුසාන්ති කියන මේ විඥානයේ තියෙන නාම රූපේ පදනම් කරගෙන නාම රූපයක් නැත්නම් විඥානයට ඉන්න බෑ ඉතලක විඥානයක් නැත්නම් නාම රූපයක් ඉන්න බෑ කියන දැන් ඒක දිගට ගිය රේඛීය ගමන නතර වුණා දැන්. මේකද ඒක පිට කරගෙන ගත්තා. අපිට කරගෙන. පච්චුදාවත්තන්ති කියනවා මේ එක දිගට එකින් එකට එකින් එකට ධර්ම પરම්පරාව විශ්ව කරගෙන කරගෙන ඇවිල්ලා දැන් නාම රූපච්ච විඥාන විඥානපච්ච නාම රූපං කියන්නේ හරියට තඹ කම්බියක් ධාරාව ගලති. එතෙන්ට යකඩානුවක් වැටුනොත් එතන ස්ථානීය ක්‍රියාවක් හටගන්නවා. හටගෙන කම්බිය රත් වෙනවා ප්‍රවාහය දුර්වල වෙනවා. ඒ වගේ දැන් මෙතන ඒ සන්නායකය හරහා ධාරාව ගමන් කරන වෙනුවට එතන තියෙන පොඩි කුණක් හින්දා එක තැන කරකන මේක ජේසුලියක් වගේ ඉතින් ජේසුලිය තියෙන තාකල් මේ ජල කඳේ වෙනම ක්‍රියාවලියක් හටගන්නවා පාතාලයක් හැදෙනවා ඉතින් මේ ජේසුලියට ඕන වෙලා මේක හදාගත්තද ජල කඳට ඕන වෙලා මේක හදාගත්තද ජලගඳ සහ දේසුලිය කියන දෙක එකතු වෙලා හදාගත්තද? ඒ පිටද අද අමාරුයි මේක කියලා දෙන්න. මොකද දේසුලිය කියන එක తాවකාලික දෙයක්. ඒක මේ ජලකණ්ඩේ ක්‍රියාකාරීත්වය හරහා එක තැනක පහළ වෙච්ච දෙයක් මේ වායු කණ්ඩේ. සුලිස්ලෝකක් හට ගන්නවා. වායු කණ්ඩේ ක්‍රියාශක්තිය කියන වාතය කියන්නේ පිබ්බෙන හැකිරෙන ක්‍රියාශක්තිය. ඒ ක්‍රියාශක්තිය එකපාරට මම එක පැත්තට ගන්නවා. එතුමට ඕකේ ටොනාඩෝ එකක් එහෙම නැත්නම් කුණාටුවක් හටගන්න 아무තු දෙයකදී කුණාටුව වෙනමම වාතයෙන් වෙන එකද නැත්නම් වාතයේම විපරිණාමයක්ද වාතයේම විකෘතියක්ද ඒකට මම කියාගන්න පුළුවන් නැත්නම් ඒක ඒක විසින් හතරටත් අත්ද කියන එක ඉතින් මේක තියෙන මේ කොච්චර වචන මේකට දාන්න කියන්නේ මෙතන තියෙන මේ අදාහ ගන්න බැරි වටහා ගන්න බැරි මුඛත්වෝ මේ ගතිය මේ අපේ මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ විචාරකතු සංසේසා කොටිසංච අතර මේ දිබසිති මතු කරනවා ਸਰවචන් වහන්සේම මහා නිදාන සූත්‍රයේදී මේක මතු කරලා දෙන්න ਸਰවචනාංශ විපස්සී ਸਰවචන් වහන්සේ බුදු විචහැටි විචර කරනවා විපස්සී වෝසාන් වහන්සේට අපට වගේම නිකන් සාමාන්‍ය මේ කන බොන අමුදරුවන් රකින්න ඒවල් දරුවල් වල ඉන්න මිනිස්සුන්ට වගේ ජරා මරණය නම් එපයි කියලා හිතනවා. ඒක නැති කරන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ පැත්තකට කල්පනා කරගෙන ඉන්නකොට භාවනා යෝගී විදියට මේ ජරා මරණය එපයි කොට හරියන්නේ ජාතිය තියෙන තාක්කල් බලක් කරන්න බෑ. ඒක නිසා හොඳටම තේරුණා ජරා මරණය පිටු දකින්න නම් ජාති පිටු දකින්න. නමුත් දැන් ඕනට වැඩි පමයි දැන් જાතිය ඇති වෙලා ඉවරයි ඊට පස්සේ මේක මත කල්පනා කර කර ඉන්නකොට මේ භාවය තියෙන තාක්කල් එවද මේ පැවැත්ම තියෙන තාක්කල් يعني මේ මේ කාමරේට විදුලිය දීලා තියෙන තාක්කල් විදුලිය ක්‍රියාත්මක වුණත් නැතත් ඕන වෙලාවක ස්විච් එකක් දැම්මත් ලයිට් එක බක් වෙනවා ෆෑන් එක දැම්මත් කැරකේ ඒක එක ක්‍රියාකාරකමක් වෙයි ඒ නිසා මේ જાතියට එහා පැත්තේ මේ භවය මේ සංසාරේ වටවලල්ලේ කරකෝන සරවණ භව කඳ සුරි දුකේට බලය කියලා තියෙන්නේ මේ භවයේ සාසහසිරෝන සරවණ ඒ භවය තියෙන තාක්කල් කොතනක හරි මොනවා හරි ක්‍රියාකාරකමක් නැති ආදී ඇති වෙනවා ඒ ඒක නිසා භවේ නැති කරන්න ඕන කියන එක ඒ බෝස්ට බෝස්ටනාංශ විදිහට මම අඳුරගන්නවා කියනවා. සමහර විටක අන්වේ ඥාන වලින් වෙන්නේ. සමහර විටක ණය විපස්සනා වෙන්නේ ඇති. ප්‍රත්‍යක්ෂය වෙලා තියෙන්න බෑ. මේ ප්‍රත්‍යක්ෂයට ආසන්නම ඉඳලා තියෙනවා. ඊට පස්සේ මේ භාවයක් කොහොමද ජප කරෙන්නේ? මගේම කියලා අල්ල බදාගත්ත උපාදාන ටිකක් තියෙනවා. මටම තියලා පුච්චර්ච කන් ටිකක් තියෙනවා. මටම කියලා හැබැයි ටිකක් තියෙනවා. මටම කියලා පෞරුෂත්වයක් තියෙනවා. ඉතින් අපි පණේ පාගල ඒක රකින්න තාක්කල්. ඒ භාවයක් සරවණ බවක් තියෙනවා. ඒක හසුරවනවා. සංසාරේ සංසරණ සංසාරිතම් සංසාරේ හසුරුවමයි මොකද මට තාම තියෙනවා මේ මගේ කියලා කුචියස්කම් ටික මගේ කියලා අභිලාෂ ටික මගේ කියලා අනාගත පැතුම් ටික පැතුම් පොදියක් ඒ තාකල් භවය ඊට පස්සේ මේ පොස්තනාච කල්පනා වුණා මේ භවය පැවතීමට සම්බන්ධ වෙන මේ උපාදාන මට ඕන වුණාට අයින් කරන්න බෑ මම ඇති කරන්න මට ඕන විදිහට අයින් කරන්න පුළුවන් වෙන්නේ බෑ. මට පුරුද්දක් තියෙන හොඳ නෑ. මට හොඳ මිනිහෙක් වෙන්න ඕන. අයින් කරන්න බෑ. නිසා සයන් කතා නෙවෙයි. සීලසියක් සයන් කතා නෙවෙයි. පරස් කතා වෙන්නත් බෑ. ඒක නම් මොකෙන්ද මේ කියනකොට මේ තෘෂ්ණාව කියලා මේ ඇලෙන ගතිය, සිනහසය. සිනහය තීනතාකල් ඒ උපාදාන වලට මණ්ඩි බයි. සිනහනේ නම් නිතර නිතර ක්‍රියාකාරකමක්. මාත්‍රි වතුර ඒක නගනකොට ටික ටික ටික ටික ඒක මණ්ඩි බහින ඒක තමයි පාදාන වෙන්නේ. එතන තෘෂ්ණාව. තෘෂ්ණාව දන්නේ නැතුව මේක කල් වැඩුවයි කියනකො ප්‍රශ්නයක් නැහැ. දැන් අපි හිතන තෘෂ්ණාව නැති කරන්න නැති කරන්න බෑ. මගේ නම් මගේ පරිපාලනේ නම් මට අන්තිම ගවිපත් ලියනවා වගේ කීයටයි මම හිතේ තෘෂ්ණාව නැති කරනවා කියලා. ඒක හොඳටම දන්නවා යෝගාවචරය. තටමඬ තටමඬ වැඩි වෙනවා. තෘෂ්ණාව නැති කරන්න හදන්න හදන්න වැඩි වෙනවා. ඒක එක බරක් නම දෙය තමයි මේ ධර්ම තෘෂ්ණාව. අනේ භාවනා කරන මිනිස්සයා මේ ධර්ම කොටස් වල තියෙන ආශාව ධම්ම තණ්හා. හරිද බෑ. එයාට තේරෙන්නේ යාට ඕනේ මේ කාර් ගෙවල් යාන වාහන අලියත් වරම්මනම් ඕනේ මේ ධර්මී ලබා ගන්න මේ නිවන් ලබා ගන්න මේ සෝවාන් වෙන්න තියෙන තටම වෙන්නේ කරකොලත් ඇරියා වගේ වෙන කාටවත් නැති ලඩක එක පිස්සු හොඳ එක. සාමාන්‍ය පිස්සු නම් ඉතින් කාමෙටනේ. දැන් මේ පිස්සු හොඳ එකක් තියෙන්නේ. දැන් ඉක්මනට හරියට ඉස්සලම නිවන් දකින්න. අරයට ඉසලා දෙයා දෙවෙනි ධානය මට තුන්වෙනි ධානය යනවා. ඉතින් ධර්ම තණ්හා. ඉතින් ඒකට අපි සුදු උණු ගන්නවා. අරව හොඳ නැහැ කියනවා. මොකද ඔක්කොම එක පොදියනේ තියෙන්නේ. ඉතින් ඒක උනත් නැති කරන්න ඕනේ කියලා හිතන්න. කරන්න බෑ. ඒක තේරෙන්නේ කවදාද ඒක නැති කරන්න උත්සාහ කරපු දවසේ තමයි. හම්බ කරන වෙලාවේ ඕක තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මේ තෘෂ්ණාවත් පරකට සමකට නෙවෙයි නම් මේකට හේතුව මොකද්ද? වේදනාව. විඳි විඳි විඳි සැපයි. අපි සැප දැනගත්තා කියම අපි මෙතෙක් කරන සැපේට අත්නෝමතිකව වෙලවගෙන ගියා. අවදාරි බුදුබණ කාලා අපි කියම නෑ නෑ සැප වෙන්නේ අපි පරමිකත වෙනවා, රොක්ක මුලගත වෙනවා, ශුන්‍යාකාරගත වෙනවා, තනි වේලෙත් ඉන්නවා. සිල්පද රකින්නවා. අපි ඒකල මේ මේ සැප අයින් කරන්න හදනවා කියලා. අයින් කරන්න බෑ. අපිට උනන කරන්න බෑ. ඒක මේ හොයන මනුස්සයට වැඩිය. අප හොයන මනුස්සයන් කියන්නේ මම ඉල්ලන්නේ හොයාගන්න බෑ කියලා. සැප නැති කරන හදන කරන්නේ. ඒක නොසොය ඉන්න ගියට නොසොය ඉන්න බෑ. ඒක නිසා ඒක සායක තම්පරක් කතන් කියන සමීකරණින් ගලවන්න බෑ. අයෙම ඒකට හේතු වෙන මොකද අපි ස්පර්ශය ලබන තාක්කල්. මුකේ හරි එකට එක්ක සම්බන්ධ වෙන තාක්කල්. ඒකට ගමන් කරන තාක්කල්. එනනම් ජෝඩු වෙන තාක්කල් සංගතිය තියෙන තාක්කල්. කද්දාකත් තෘෂ්ණාවෙන් අයින් වෙන්න බෑ. දාපට ස්පර්ශය කියන එක දැනගන්න වෙනවා. දේවල් එක්ක සම්බන්ධ වෙනවා. තියෙන එක තව එකක් එක සම්බන්ධතාවය ඇති කරගන්නවා. ඒ සම්බන්ධතාවය තියෙන තාක් කල් වේදනා තියෙනවා. ඒකට මේ සම්බන්ධතාවල් නැතුව ජීවිතයක් කියලා හිතන්න බෑ. ජීවිතය කියන්නේ සංකර සංකීර්ණ ක්‍රියාවලිය. ඒ නිසා විචල්්‍ය සාධක ආශක්තියකට ගැටුමක් පිට නැති වෙනවා. ඒක ද්විඝටනාත්මක භෞතිකවාදය කියලා කාල් මාක්ස් තුමාගේ රචනයක් තියෙනවා. ඒ සින්තසිස් thesis antithesis synthesis තියෙන එකට දාලා හැප්පිච්චහම අලුත් දෙයක් හටගන්න. ඒක හැප්පීමක් තව අලුත් දෙයක් හටගන්නේ. පින්කොරුවේ පින්කොර කියලා කිනිපෙට්ටිය පැත්තේ වැදිච්චහම හරි ගානට පිරිපුරුම් ගම්පට ගන්න. ඉතින් මේක හැමතැනම සිද්ධ වෙනවා. බුදුජානන්සේ සඳහන් කරලා තියෙනවා ආරම්භන ద్వාර කඩුවන්. ඇහැ තියෙනවා. ඇවිල්ලා චක්කු ద్వාරේ වදිනවා. චක්කු සම්පස්සේ ඒක දැකීම හටගන්න. ආරම්මන ద్వාර කඩුව ගන්න. එහෙම නැත්නම් සද්ද එනවා. කම්බලේ වදිනවා. ඇහිම හට ගන්න. ඉතින් මේක මේ මම කරන දෙයක් නෙවෙයි. මට පාන්නේ කරන්න බෑ. එහෙනම් කවුරුත් ඇවිල්ලා ගිනිකුරු පත්තු කරනවා වගේ අපිට සද්ද අස්සලා දෙනව නෙවෙයි. ඉතින් මේ ස්පර්ශය දිහා බලන්න ගියාම ස්පර්ශය තියෙනවා. අර සිව් කොම්ප්‍රෙසර් තාවකින්නේ. ඊපස්සේ ස්පර්ශය තියෙන්නේ මොකද අපිට මේ ආයතන හයක් තියෙන නිසා. දැන් ගහකට, කිටුවට, ඒ ගහේ මත්තක් කපාන පොරොට මිට ගහලා ඒ ගහේ කෙටුවට ගහක වේදනාව පහළ වෙන්නේ නැහැ. ගහක ස්පර්ශ වෙන්නේ නැහැ. හර විඥානයක් නැහැ. ඒ නිසා මුද්‍රජානසේ සම්හා කර තියෙනවා තමන්ගේ මත්තක් කරගෙන පොරොට මිට ගහන තමන්ම කපන් වෙන ගහ පොරෝකාරයට ගහ එහෙවිත දෙනවා කිසිම පැකිලීමක් නැතෝ ඉන්නේ මට කවන්න මම කඩාගෙන යන තෝගයක් වලට කියලා එහෙම ගහට කල්පනා ඉන්නේ නැහැ. ගහයවන දෙනවා. ඒක අපිට බෑ එහෙම කරන්න. අපිට එන මේ දැන් අපිට ඇවිල්ලා කවුරුහරි මතුලෙක් කෑවොත් කුඩලෙක් කෑවොත් කවුරු කොටක් කෑවොත් අපි එකට එක කරනවා. මොකද අපිට මේ ස්පර්ශය ආවට ඒක වේදනාවකටපත් නොකර නැත කරන්න බෑ. ඒක අපේ පාන්නේ නෙවෙයි තියෙන්නේ. ඒක අපි ආයතන හයක් තියෙනවා කියන්නේ. ඒක ආරක්ෂා කරන එක පරම යුතුයකමක් කරගෙන අපි ඉන්නකට මැස්සෙක් වදින්න බෑ කුරුලාවක් වෙන්න බෑ කෙත් ගහක් ඉදෙන්න බෑ ඒක කොහොම හදා හදා ආලවට්ටම් කර කර මේක අදන හැටි දිහා බලනකොට දවසකට ස්පර්ශය තිබුණ හැටි බලන හැටි බලනකොට අපිට කාදාකත් ස්පර්ශයෙන් තොර ජීවිතයක් ගැන හිතන්නවත් බෑ. හිතන්න කී දවසේ අපි මෙතෙක් කල් කරගෙන ගිය හැම දෙයකින්ම අපි පශ්චාත්තාපයවත් මේ ශරීරයට යන්න දෙන්නේ නැතුව මේ ජීවිතයට යන්න දෙන්නේ නැතුව අපි මේකට කරන නාඩගම් නිසා ස්පර්ශ කඳු ස්පර්ශ ස්කන්ධ කියලා කියන්නේ කඳු ගොඩ ගැහෙන්න පටන් ගන්නවා. නිසා මේ සලායතනයි කියලා කියන්නේ අපි නම් හිතාන ඉන්නවා මේක මගේ කියලා. නමුත් මේ සත්‍යකේ ඇවිල්ලා බුදුජානනාංශ ඉස්සරහට කිව්වේ ඔබතුමා කියන මේ අනාත්ම කතාවක් කවුද කියන අනාත්ම කියලා. මේ සලායතන මට ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මට ඕන රූපේ බලන්න පුළුවන්. මට ඕන සත්‍ය අහන්න පුළුවන්. කන්දරස පහස. නම් බොරු කතා කරන්න දෙන්න බෑ. සීල 500ක් සිටික කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට කිව්වේ මේක ආත්මීයයි. මට පාලනය කරන්න පුළුවන් කියලා. උන්වහන්සේ පොතේ නැහැ ඒක කියන්නේ අටුවාවේ. ඊට පස්සේ බුදුරජාණන් දැන් ඔබට එන රූප වෙනස් කරගන්න පුළුවන්. විඥාන කපුලයි. මේ මොන කතයි හදාගන්න පුළුවන්. එච්චරයි. මේ මොන කතයි කියන්නේ ඒකේ පුණ හදාගන්න. එතනින්ම තේරෙනවලු පුණ හදාගන්න පුළුවන් නම් ප්ලාස්ටික් සර්ජරි තිබුණා නම් ඒත් කරනවා ඒක. තිබුණේ නැහැ. ගියරේ ගොම්බේ මූණ කැතයි. බඩ වලල්ලා තාලවත් අල්ලන්න බැරි තරම් ලොකුයි. ශරීර කැතයි. බුබුර කැමති නෑ. හදපන්කෝ. අත්‍යත්‍යන හදපන්කෝ. එහෙම කතා කරා. නිහඬ අපේ කිව්වේ එතකම් මට කඩු ශිල්ප පුළුවන්, ධන ශිල්ප පුළුවන්, අශ්වේලවන්න පුළුවන්, ඇක්ටි වෙලවන්න පුළුවන්. මට ඕන දෙයක් කරන්න පුළුවන් මූණකටයි එච්චරයි උඩෝ පාක් කරගත්තා ඒ නිසා අපි මේ හිතා හිටියට මේ මගේ දරුවන්ගේ දේවල් මට කරන්න පුළුවන් මට මේ හිතින් කඩු ශිල්ප දන් ශිල්ප කරන්න පුළුවන් කියලා අපි මේක සත්‍යතු නම් මේ සලායතන පිළිබඳ මොකටද පරිේෂණ කරන්නේ මොකටද ඉගෙන ගන්න මොකටද හලියම් කරන්නේ මොකටද ජාතිය බෝ කරන්නේ මොකක්වත් නැහැ මේක හරිනේ ඒක පාලනය කරන්න පුළුවන් නම් ඊට වැඩි හොඳ එකක් ගන්නවා අපි. ගන්න කියන්නේ. ඉතින් ඒ නිසා මේ සලායතන සමගත පරකට නෙවෙයි. මේ සලායතන ඇති වෙනවනේ මේ නාම රූපේ තියෙන තාක්ක. ඉතින් දෙනකම්ම ඇවිල්ලා තියෙනවා මේ රීතිය ක්‍රමයට තර්කනේ ආකාර පරිවිතක් තියෙන්නේ. ණය විපස්සනාගේ ඇවිල්ලා. ඉතින් මේ නාම රූපේ මොකෙන්ද හටගන්නේ? නාම රූපේ නාම රූපේ පාට නිර්පචන වෙන්නේ කොහොමද? විඥානේ තියෙනවා. විඥාන තමයි නිර්වචනය කිරීම කරන්නේ. අරක මේක නෙවෙයි. එයා එක්කෙනෙක් මම එක්කෙනෙක්. ස්ප්ලිට් ඇන්ඩ් රූල් කියලා කතාවක් තියෙන යුද්ධ ඔය ලංකාව වගේ රටවල් වනසල්ලි. දැන් ඔය ඇමරිකාවෙත් කරන්නේ මුස්ලිම් මිනිස්සු දෙකට බෙදලා ශීක් සුන්නි කියලා. ඒ දෙකල ගැටුවට පස්සේ නිකන් ඕන කෙනෙකුට කියන කුට්ටිය කරා. දෙකට බෙදෙපට සුන්නි කාකට වැඩි. කාකට වැඩිච්ච ගමන් තමන්ට ඕන දෙයක් කරත හැකි විඥානයක් කරන්නේ මම සහ මම නෙවෙයි කියන දෙක වෙන් කරන එක සූත්ත නෙවෙයි ඕක ඉගෙන ගත්තේ අපේම විඥානය තමයි සුද්ධගේ මොඩල් එක හරහා අපිට ඉගෙන ගන්න පුළුවන් ඒසොට මේ නාම රූපේ මේ අනිත් එකෙන් වෙන් කරලා මේ මගේ නාම රූපේ කියාගත්ත ගම විඥානෙට ඒකේ ලොකෝ අයිතිවාසිකමක් වෙනවා බලාධිකාරියක් ඒසොට විඥානෙ මේ නාම රූපේ පෝෂණය කරන නාම රූපේ විඥානේ පෝෂණය කිරීමේ යන ගමනක් තියෙන්නේ මේ මෙතෙන් ඇවිල්ලා ඉපසිගෝසන්නාසි එතෙන් යනකොට ඒක අපතකලා මෙතෙන් යන මෙතෙන් ආපතට ගන්න නිකන් අල්ලගන්න බෑ. අදිට කියනවා මේ වේදනා සංඥා සංක චේතනා පස්සමනිස්කාර කියලා එක තැනක කියනවා. අනිත් පැත්තේ කියනවා පස්ස වේදනා පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා. ඒක තැනක පස්සේ නිසා චේතනා හටගන්න අනිත් තැන චේතනා සබ්බත් හටගන්න. තර්කණයෙන් අල්ලන්න බෑ. හැබැයි මේක විනෝ. පිළිගන්න බෑ. පිළිගත්ත ගමන් අපේ දකුණු මොලේ වැත් වම් මොලේ පෙන්සන් ගිහිල්ලා දකුණු මොලේ වැඩ කරනවා. මේ දෙකම බලංගු දෙකක් මොකදාකවත් මේ දකුණු මොලේට රජ කරන දෙන්නේ වම් මොලේ හරියට මේ ලංකාව වගේ රටක පිළිමි ගෑනුම තද කරගෙන ඉන්නවා. කාන්තාන්න බෑ මොඩියෝ කියන්නේ හැදි පිටේ ජීවිත ජාතුට දුන්නොත් තනා ගන්නයි කියලා පුරුෂ ප්‍රධාන සමාජයක කාන්තාව කොන් කරන හැබැයි කාන්තාවේ නෙමෙයි මාතෘත්වයේ. ගර්භයේදී ඔක්කොම හටගන්නේ යාගා. හැබැයි යට කරලා ඒ නිසා හැමදාම පුරුෂයන් අතර තියෙන ක්‍රියාවලියක්. ආගෝ ගෑණිකට වැඩක් දුන්නා නම් ජෝම් බාස්ටර් කියා තමයි ඉවරයි. ජාන්ජුට ගෑනුත් එක පිළිගන්න. ගෑනුත් ඡන්දේ ඡන්ද දෙන්නේ බිරිබිකට. රාජ්‍යනායකට ඉන්න ඕනේ පිළිමි තමයි කියලා. ජාතික වීරයෝ ඉබුතු වෙන්නේ ඔක්කොම ගන්න පිළිමනේ. මේ මේ දෙන්න නැතුව ජාතික පොවෙන්නේ. මේකදී හැමදාම කාන්තාවකදී තියෙන సౌందර්යය පුරුෂය ලිංගකට හරවන මිසක දකින්නේ නැහැ. ඒ වගේ මේ දකුණු මොලේ තියෙන මේ සමස්තය පිළිගන්න ගතිය මම මොලේට ගැලපෙන්නේ නැති නිසා මම මොලේ විඥානයක් හදාගෙන එයා වෙනයි මං වෙනයි කියලා දෙකට බෙදා ගන්න. බෙදාගෙන මේ ඉස්සල්ලාම කඩා ගන්න කුක්කිය අපි කිව්වොත් නාම රූපේ කියලා. ඒ මේ එහෙම ක්‍රියාවලියක් වුණේ නැත්නම් විඥානය සාධාරණීකරණය වෙන්නේ. ඒ නාම රූපේ පදනම් කරලා තමයි විඥානය සාධාරණීකරණය ඊට පස්සේ විඥානයේ විසින්ම ඒ වදාගත්ත හදාගත්ත නාම රූපේට විශේෂ තැනක් දෙන්න හදනවා අනිත්‍යව වෙනයි මම වෙනයි. ඊට පස්සේ මේ දෙන්න අතර මේ යන ගමන විපස්සී සර්වඥාන්සේට අරකොලතරියෝගෙන් ඉලක්කය. ඉතින් ඊට පස්සේ දැනගෙන තියෙනවා මට මෙතෙන් දැනගන්න සුවිශේෂී ඥානයකින් මේ ජාත නාම ජරා මරණ ආවේ ජාති නිසා ජාති ඔක්කොම තියෙනවා. මෙතන කරකොලතරියෝගෙන් ඊට පස්සේ මේකම භාවනා කරගෙන ඉන්නකොට යම් වෙලාවක මේ නාම රූප නිසා විඥානේ විඥාන නිසා නාම රූප කියන තේරෙනවා එතන බුදුමයි කියලා තියෙනවා. ඒ කියන්නේ ඒක ඒක තේරෙන්නේ ආපසු ගන්න බැරි වෙනසක් ඇති කරගන්නවායි. ඒක මේ ලෝකේ ඉඳගෙන තර්කින් අල්ලන්න බෑ. මේ ලෝකේ ඉඳගෙන ණය විපස්සනා අල්ලන්න බෑ. ආකාර පරිවිතක්කෙන් අල්ලන්න බෑ. ඒ තේරෙනවා ඇල්ලුවොත් මෙතන තමයි තන කියලා. තේරුම් ගන්නකොට ඒ පුද්ගලයා ඉතුරු වෙන්නේ නැහැ. එයා බිඳගෙන තමයි ඒක විනාශ කරගෙන තමයි මම විනාශ කරන මාන්න විනාශ කරගෙන සුෂ්ණා විනාශ කරන තමයි නාම රූපච්ච විඥාන විඥාන පච්ච නාම රූපං ඉන්නේ දැන් මෙතන මේ කතා කරන සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සහ කොට්ටිතු ස්වාමීන් වහන්සේ විපස්සී වගේ විපස්සී සර්වඥාන්තිගේ සර්වඥතා ඥානෙ නැති වුණාට සර්වඥාන්සේ ළඟම පුරුකම් මහා ශා วก යන් වහන්සේලා ඉතින් සාරිපුත්‍ර සාන්තේ කියනවා නාම රූපේට හේතු විඥානය විඥානයට හේතු නාම රූපේ කියලා. එතකොට කොට්ටිච්ච ස්වාමීන් වහන්සේ කියනවා ඔබ වහන්සේ දැන් මෙතෙන්ද කියදකන් කතාව නම් මට දැන් තේරුණා. සලායතන ඇති වෙන්නේ මේ ප්‍රභවයෙන් බල තේරුණා. මේ ප්‍රභවයේ ඇති වෙන්න විඥානයේ අධිකාරී ශක්තියක් තිබුණ බව තේරෙනවා. දැන් මේ විඥාණයට හේතු හම්බ වහන්සේ කියන යාම වදාගත්ත දරුවා එයාටම මාතෘත්වෙ දෙනවා කියලා. මට දැන් මේක තේරුම් ගන්න බෑ මට පුළුවන් නම් ඔබ වහන්සේ මේ කියන දේ හරි කියලා එහෙනම් මේක ගතයුත්තක් තියෙනවා මට මේ වටහලා දෙන්න මොකද්ද මම මේ කියන ඔබ වහන්සේ කියන දෙවලෙන් මොකද්ද නම් තේරුම් ගන්න කියලා එතකොට සාරිපුත්‍ර සාංශ කියලා මතක් කරනවා සමහර වෙලාවට සමහරෙකුට මෙවැනි ගැඹුරු ධර්ම නිදර්ශන කියන හැරපෑමේ තේරුම් ගන්න පුළුවන් ගතියක් තියෙනවා ඒ සමන් ආයසතු වහන්සේට නිදර්ශනයක් කියලා පාන්නම්. සමහර නිදර්ශනෙමු මේ කාරණා තේරුම් ගන්නවා. බටකොටු මිටියක් බටකොටු මිටියක් කියලා කියන්නේ ඉස්ලෝන් බට ටිකක් කොට ගැහුවයි කියලා හිතන්නකො නැත්තම් කොණ්ඩියුත් බට ටිකක් එහෙනම් බට කියන දී එහෙම නැත්නම් මම දැකලා තිබු කුරුතු පුතු වෙළඳ පොළට ගෙනියනකොට කොටු මිටිය තමයි ගෙනියන්නේ. කුරුතු පොත්ත එලිච්චාම බටේ වගේ තමයි. ඒ මිටි දෙකක් අරගෙන මුලින් දෙක දෙපැත්තට වෙන් කරලා උඩින් දෙක එකට එකට හේතු කෙරුවොත් එක බටකොටු පිටයක් අනික හේත් වෙලා ඉන්නවා ඒ බටකොටු පිට අනික හේත් වෙලා ඉන්නවා මේක ඇත්තොත් ඒක වැටෙනවා මේක ඇත්තොත් මේක වැටෙනවා ඒක නිසා මේ විඥානය සහ නාම රූපය අතර ඇත්තවු මේ සම්බන්ධතාවය නල කලාප අපි සිංහල දානේ බටකොටු පිට දෙකක් කියලා නල කලාප දෙකක් එකිනෙකට හේතු වීම තමයි තේරුම් ගන්න කියන්නේ ඉතින් අපේ නරක වෙලාවට මේක කොටි තාමුදුරන තේරෙනවා අනේ අපට නම් තේරෙන්නේ නැහැ ඒ නිසා සූත්‍රය ඉවරයි. මොකද අපි පටන් ගත්ත දැනුම. අපි තාමත් ඉන්නේ බඩකොටු දෙක නම් අපිට තේරෙනවා. ඔත් විඥානය නිසා නාම රූප ඇති කරනවා නාම රූප නිසා විඥානය ඇති කරනවා කියන කතාව මේ ස්පර්ශේ නිසා චේතනා පාලින ස්පර්ශේ පස්සේ චේතනා පාලින නැත්නම් ස්පර්ශයේ ඉස්සලද කියන එක අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍යুৎපන්න වෙනවා කියලා අන්‍යමඤ්ඤ පච්චේ කියලා මේකට බුද්ධ ජානන්සේ සඳහන් කරනවා. මේකට අපේ මොළේ කැමති නැහැ. මෙහෙම දෙයක් වෙන්න ඉඩ තියෙනවා තියෙනවා නම් තේරෙන්න ඕන කියලා අපි කියනවා. තේරෙන්නේ නැත්නම් තියෙන්න බෑ කියලා. මොහු සර්වචනාසි කියනවා ඔබේ ඔය තකතිරු මොඩේට තේරුම් නැති වුණාට මේ විශ්වය සහ සර්වඥාඥානෙදී මේ වගේ දේවල් අපට තේරෙනවා වගේ ශ්‍රද්ධාවෙන් අරගෙන බැලුවොත් තේරෙන්න ඉඩ තියෙනවා. ප්‍රතික්ෂේප කරුවොත් බලන්න යන්නෙත් නෑ. එතකොට කොහොමදක්වත් කොඩිම පරාදයි. ඒක නිසා මේ නාම රූපේ නිසා විඥානය ඉන්නවා විඥාන නිසා නාම රූපේ ඉන්නවා කියන පැත්තෙන් බැලුවොත් අර අනිකුත් පුරුක් ටික අල්ලගෙන ආපු කෙනෙකුට තේරුමකුත් වෙනවා අර හිතේ තියෙන තාම තේරුම් ගන්න බැරි වුණා කියන ප්‍රශ්න වදේමුත් ගැලවෙනවා ඒ නිසා මේක තමයි ගැලවුම් මාර්ගය ඉතින් මේකට මම හිතනවා දැනට අපි මේ ගත කරන්නේ 2015 දෙසැම්බර් 25 වෙනිදා මගේ තියෙන දැනුම හැටියට අපි කටුකුරුත් ඥානන්ද සාංශය තමයි මේක පිළිබඳව මේ වෙනකොට වැඩිම ගවේෂණ කරපු පැහිම හේලි කරපු උතුමන් වහන්සේ. ඒ මගේ වාසනාවට මම පැවිදි වෙච්ච ගමන් මට ලොකු සංසිත එක්ක අතරමැදි වශයෙන් ක්‍රියාත්මක වුණේ ස්වාමීන් වහන්සේ. ඒ සමයි තියෙන ඉතිහාසයක් 88 ඉතර ඉතලා මම දන්නවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ concept and reality කියන පොත ලියනකොට උන්වහන්සේ මේකට අවධානය යොමු කෙරෙව්වා. මෙලෝ කිව්වට තේරුන්නේ නැහැ. එදා තේරුණා නම් තේරුනේ මහශීසාරට අපේ ලොකු සංස්කෘතිය ඥානන්ද සංස්කෘතිය විතරයි. දැන් මේ දෙනම වාචනම අපවත් වෙලා ඥානන්ද සංස්කෘතිය විතරයි. ඉතින් මේ සංස්කෘතික කතා කරන්න ගියාම හරිම අමාරුයි ওই මාතෘකාවට ගන්න. මොකද ඒකටම සැදී පැහැදී ගිහිල්ලා හරියටම මේ මාතෘකාවට කතා කරන්න. කතා කරුවට පස්සේ තේජාන්ති කියන්න උත්සාහ කරනවා. අල්ලන්න මාරේ. ඒ ජීවනයේ ලිවීම දේශනාටිකේ පටිච්චසමුප්පාද දේශනාටිකේ ඔය concept and reality පොතේ උත්සාහ කරා. ඒ සංචාරි කියලා කියන්න හදනව නෙවෙයි මම මොකද එහෙම විපස්සී තරුවචන් වහන්සේලත් මේක විස්තර කළ දෙන්න බැරි නම් මේ කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ වගේ කමිටි ගන්නවර වන්නේකට බැරි වෙන්නේ ඉඳ තියෙනවා. මුත් උත්සාහයක් තියෙනවා. ඉතින් ඒ concept and reality පොත මේ ළඟදී මාසයක් නැහැ සිංහලට දැම්මා. ඒ ස්වාමීන් වහන්සේ විසින්. ඒ මොකද කාටවත් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒකේ උන්වහන්සේ උත්සාහ කරනවා අපි නාම රූපච්ච විඥාන විඥාන වච්ච නාම රූපං කියන්නේ ඉස්සල්ලා මේ නාම රූපේ නාමයේ රූපේට හේතුලා තියෙන හැටි හා රූපේ නාමයට හේතුලා තියෙන හැටි පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරන්න කියලා. නාමයකට රූපයක් නැතුව ජීවත් වෙන්න බෑ. රූපයකට නාමයක් නැතුව ජීවත් වෙන්න බෑ. මේ දෙන්නම බටකොටු දෙකක්. එතකොට මේ කියන නාමය අපි ගත්තොත් පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර කියන අපි ධර්මයේ උගන්වන ක්‍රමය නැත්තම් අතු පිටික සූත්‍රය උගන්වන ක්‍රමය හෝ එහෙම නැත්තම් සම්මාදිටි සූත්‍රයේ තියෙන විදිහට වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියන මේ පස්ස පංචමක ධර්ම කියලා ඔක අපි ධර්මයේ කියන්නේ මේ ටික නම් ඒ ටිකේ වේදනාවක් තියෙන්න බෑ විඳින දෙයක් නැතු සංඥා කරන්න බෑ සංඥා කරන දෙයක් නැතු චේතනා කරන්න බෑ ඒ සවකාශයට චේතනා කරන්න දෙයක් තියෙනවා. ස්පර්ශ කරන්න බෑ යමක් නැතුව ස්පර්ශයට. මේකට යටත් වෙන නතු වෙන වස්තුවක් තියෙනවා. මානසිකාරය යමට යොදු කරන්න කරන්න බෑ දෙයක් නැතුව. ඒ නිසා ඒ දේට අවශ්‍ය වෙන නාම ධර්මය වලට අවශ්‍ය වෙන රූප ධර්මයක් නැතුව නාම ධර්ම පවතින්නේ. ඒ රූප ධර්මයටත් වේදනාව විදිහ නැත්තම් ඒක අපි ආලෝක පුත්‍ර සූත්‍රයේ සඳහන් කරපු විදිහට ඒ රූපය අදිත්තං අදිත්ත පුබ්බං දුපස්සතින පස්සී ශාන්ති කියන විදිහට අපි කවදාකවත් දැකපු නැති රූපයක් නම් ඒ රූපේ කවදාකවත් දකින්න වෙන්නේ නැත්නම් දැන් බලන්නේ නැත්නම් දැන් දකින්නේ නැත්නම් අපි උඩ නම දාන්නේ නැහැ අපිට අදාළ නැහැ අපි නම දාන්නේ කණ්ඩ ඕන දෙයක විතරයි. අපිට අපිට ගොදුරු කර ගන්න ඕන දෙයක විතරයි අපි නම් ආන්දා. අනික නම් නම් කොච්චර දුර ලෝකේ තියෙනවට අදාළ නැහැ. ඒ නිසා අපි නමක් යමකට දැම්මා නම් ඒ ඉතින් කබර ගෝයා තල ගෝයා කරගන්නේ කණ්ඩනව එච්චර. කබර ගෝයා වුණා තල ගෝයා කරන නිසා සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා. මේ ලෝකේ තියෙන හැම පිවිතුරු වස්තුවක්ම නමකින් කෙලසිලා තියෙනවා. නම දාන්නේ කණ්ඩ. එළම කොටවත් නෙමෙයි. නම දාන්නේ අයිති කරගන්න. නම දාන්නේ අනිත්‍යය වෙක් කරගන්න. ඒ නිසා මේ හැම නමකටම රූපයක් අවශ්‍ය වගේම හැම රූපයකටම නමක් අවශ්‍යයි. ඒක මට අදාළ වෙන්නේ ඊට පස්සේ තමයි. අනිකව මට අදාළ නැහැ. ඒ නිසා මේ ලෝකේ තියෙන සියලු වස්තු භාවනා කළ යුතු නෑ. භාවනා කළ යුතු දාන සමග්ගේ කය. මේ තමන්ගේ කය තමයි තමන්ට අදාළ. ඒකෙන් පුළුවන් බැදී විශ්ල ගන්න. එතකොට මේ අනුගේ කය ගැන භාවනා කරනවා අපිට කාපි කියලා කියනවා. ඉච්චිලාව කිසිම කෙනෙක් අපිට පැය ගණන් ඉන්න පුළුවන් මේ භාවනා කරන එල්ලෙන එකක් නෑ කවුරක් කරන්නේ. ඒ දැන් මගේ කය බැලුවොත් තමයි හරි අමාරු තියෙන්නේ. ස්ත්‍රියර පුරුෂ කයත් උනත් මේ ලෙල්ල ගලවලා බලන්නේ කටත් අරගෙන පැයගෙන. භාවනාවක් වෙන්නේ නැහැ. භාවනාව වෙන්න නම් මේ තමන්ගේ කය මේ අපේ අත්පටිලාභය කියලා බලන්න ඕනේ. ඒකෙදී මානසිකාරය යොදන්න අරමුණක් තියෙනවා. අරමුණක් තු මානසිකාරය යොදන්න බෑ. ඒ තමයි ආරම්භක තැන. ඊට පස්සේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා බලනකොට මේ බලන නාම රූපය අනේ වෙනස් වෙන සුළු දෙයක් බව කියන එක කල්ලාසුකේ භාව හඳ දැක්කා වගේ හෝ අනකස්බෑම මූලද මොන්නේ මේ සිතුලින් අහසකලුව හෝ මේ බලන රූපය ස්ථිර නිත්‍ය සුඛ සුභ එකක් නෙවෙයි වෙනස් වෙන සුළු දෙයක් කිව්වනම් යකවදාරි යන්ටේ තියෙනවා රූපයේ ගෙවන් වුණාට පස්සෙත් මනසිකාරය දාන්න පුළුවන් එතන අරූපේ තියෙන්නේ බෙනිත්‍ය සංඥාවෙන් එක්කන කවදාකවත් අරූපේ මනසිකාරය දාන්න බෑ අරූපේ කොදුරු කරන්න බෑ ඉතින් මේ විදිහට මේ නාම රූප දෙක අතර තියෙන මේ සම්බන්ධතාවය උත්සාහ කළොත් ඒකට මුළු ලෝකය අදාළ කරන්න බෑ Tamanට බලන්න පුළුවන් Tamanට ගෝචර කරන්න පුළුවන් Tamanගේ තියෙන ප්‍රභවයට ගැළපෙන පුංචි ටිකක් අරගෙන ඒ කොටු කර ගන්න පුළුවන් ටිකේ අපි ඒකට අරමුණ කියලා කියනවා අරමුණේ නාම රූප විතරයි අපි භාවනා කරන්නේ ඒ නිසා අපි ඉස්සෙල්ලම දැනගන්න ඕනේ සර්වචත්තනාංශයේ මේ ගැඹුරු පටිච්චසමුප්පාද අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යතියෙදී උන්වහන්සේ අපිට මේ වැඩේට දානකොට අපිට සතියට අප්‍රමාදයට මානසිකාරයට දෙනදී ඔය ඔක්කොම ධර්ම වලින් පිළිලා වෙන. තමට අදාළ එක දෙයකට හිත දාලා බලන්න. ඒකල බලන්න ඒකේ මේ නම අපි ස්ථිරව ආස්වාද ප්‍රසවාස කියලා නමක් දාගන්න. බලහන් ඉන්නකොට ඉන්නකොට ඒ නමට නොකින නොගලපෙන නවට නමට තරම් නොවන මට්ටමට මේකපත් වෙනවා නම් කරගන්න බැරි තත්ත්වයට යනවා. අපි ආස්වාස රූපය අරගන්නකො නාස්පුඩු පුරවාගෙන නූලන්නලා සීතල කුණුසුම. නමුත් හුස්මල සිවුමීගෙන යනකොට නාස්පුඩු පුරවාගෙන යන්නෙත් නැහැ. සීසල කුණුසුමුත් නැති වෙනවා. ඒකේ රූපාකාරයත් වෙනස් වෙනවා. ඉතින් එතකොට පේනවා මේ නාම රූප කියන දෙක අපි සාමාන්‍ය ස්ථිර නිට්ටය සුඛ සුභ කියලා පටන් අරගෙන හදන මේ සම්මුති ලෝකයක් තිබුණට යම් වෙලාවක ඒක අනිත්‍යයි දුක්ඛයි අසුභයි අනාත්මයි කියන පැත්තෙන් බැලුවොත් නාමය නාමකරණය කරන්න ඉස්සල රූපේ වෙලියක් වඩපත් වෙනවා රූපය නාමයට පදනම සකස් කරලා දුන්නට ඒ ඇතිවෙන නාමයත් රූපයට සාපේක්ෂව පුදුම සීග්‍රයෙන් වෙනස් වෙනවා මෙන්න මේ තැන මේ මමයට මේ නිත්‍ය සංඥාවේ ඉන්න මමයට වමනෙට යන තරම් බය උපදවන තරම් හිත නින්දර දාන තරම් හිත එපා කරන තරම් හිත කම්මැලි කරන තරම් හිත අනිශ්චිතතාවයටපත් කරන තරම් ඒක නිසා මේ වක්කාර ජනකයි වක්කාර ජනකයි මේ බලයින් අනපය නැති වෙලා මේ නම නාමකරණය විනාශ වෙනවා ඒ කාර්යයට තමන්ගේම දරුව තමන්ගේ අතින් මැරෙනවා බැනුවට අම්මට ඇති වෙන කම්පණය මේ Taman ඒක හොඳටම පේනවා කිසాగෝතමිගේ දරුවා කිසాగෝතමිට පුරුෂ පාර්ශවයෙන් පුදුමාකාර නිඳාගෙන පටන් ගත්ත වද ගැනීමක් කියලා. අන්තිම කිට්ටුයි දරුවෙක් තරන තරම් ඇඟ හයියේ නැහැ. ඇඟ දුක පුංචි. දරුවොත් නැහැ. ඉතින් ඒකත් ඒකට පිපතිච්ච ඉන්දියානු සමාජයේ ඒ වද ගැනීමක් තිනා අපේ පුතාට කියලා ඒකට පුතා දන්නවා. පුතා දන්නවා බඳපු ගෑණි කියලා යාගේ සෙනෙහසේ ප්‍රශ්න නැහැ. නමුත් පුරුෂ පාර්ශ්වයෙන් ඔක්කොමල නිඳ කරන්න ගත්තා. ඉතින් අන්තිමට කිසాగතුන්ට එකයි තියෙන්නේ කො පෞලිය අයගේ මැරෙන්න ඕනේ වහදීලේ ඒක වහකණ්ඩ වෙනවා. නැතු ඉන්න බෑ. ඒකයි ඉන්දියානු සමාජය. උස්ථා ගන්න හේව් සමාජයක හේව් මේ දුක්ඛිත தත්ත්වය පිළිසිඳ ගැනීමක් වුණාට පස්සේ ඒ ගැණි සම්පූර්ණ කාන්තාවක් බාටපත් වෙනවා අම්ම කෙනෙක් බාටපත් වෙනවා පුරුෂ භාෂේ තීරු ගන්න පටන් ගන්නයි තී දරුවා තමන් වදාගත්ත දරුවා තමන් කොච්චර අනන්‍යතාවයක් කරන්නද කොච්චර හත්‍යක් කරන් දුන්නා ඒ නිසා දරුවා පණ වගේ පණටත් එහා දැන් මේ දරුවා යන්තම් නැගිටින වයසේදී සත්‍යයක් අහලා මැරිච්චාම මේක දිහා බලලා පුළුවන් භාවනා කරන්න මේක දිහා හසුබෙට බලන්න කරන්න බෑ කවදාකවත් කැමති නෑ මේ දරුවා මරණයි කියන්නේ. බෑ. ඒක කරන්න බෑ. මොකද යාගේ මේ කිසాగෝත්‍රි පිළිසිඳ ගන්නකන් තිබුණු දුක්ඛිත ජීවිතයක් පිළිසිඳ ගන්න පස්සේ තියෙන මේ සෞම්‍ය සුන්දර ජීවිතයක් දක්වා දැන් දරුවා මැරෙන. මැරිලා පිළිගන්න කැමති. ඒ වගේ අපි මෙතෙක් කල නාම රූපේ සල්සුම් කරගෙන ආලවට්ටම් කරගෙන සුන්දර කරගෙන උපවාට උපදානකේ ජීවිතේ භාවනකේ පෙන්නුවා ওই දරුවට ඔය දරුවා මැරිලා තියෙන තාටි කෝ කුණු වෙන්න පටන් ගන්නවා. දැන් කුණු වෙන්න පටන් ගන්න තියෙන කේ අත්කාරින්නේ. ඒක අත්කාරින්නේ කුස්සගෙන හැමතැනම යනවා. මේ බලන්න මේ දරුවට බේතක්. ඉතින් දකින් දකින් මේකේ මූණෙන් පේනවා ගන්න දෙයක් නැහැ කියලා. නමුත් ඒක කසාවන්ත මිනිස්සු කිව්වා. බෙදෙක් ඉන්නවා. පුළුවන් කියලා හම්බෙන්න යන මිනිස්සුන්ට අලුතින් ළමේ කම්බනවා. බෙදෙක් ඉන්න. සනීප කරන්න පුළුවන්. කොච්චර ආසාවෙන්ද බුදුහාමුදුරුවෝ ගාවට කියන්නේ බුදුන් දැක්ක නෙවෙයි. බවහට සතහට වන බව දුකට වෙලා නී ස්වාමීන් වහන්සේ. අනී ස්වාමීන් වහන්සේ මගේ ජීවිතේත් පරිමේ දරුවත් හරි. දරුවා සනීප කර දෙන්නේ. හොඳයි. සනීප කර දෙයි මේ මට මේ මේ කර්මසේත්‍රයේ අඹ නැහැ. අප ටිකක් කරගෙන ඉන්න පුළුවන්. අයියෝ ස්වාමීන් වහන්සේ දරුවා සනීප කරන අපගේ එක මොකක්ද මේ දුවන අපගේ. පොඩි පොඩි පොඩි පොඩි මැරිච්ච නැති ගෙදරකින් ඇහෙන්නෙත් නැහැ. මොකද මරණය පිටු දැකලා තියෙන්නේ. ඇහෙන්නෙත් නැහැ. තියාන යන ගෙදරට කියනවා මට මේක දරුවා මේ මේක මේ මේ තාරක ක්ලාන්ත වෙලා ඉන්නේ කොට ගන්න පුළුවන්. අනේ අප මිට ඉතින් ඕන කෙනෙක් කියනවා අයියෝ අප මිටත් දෙන්න කියලා. යන ගමන් කියන මේ මට මතක නැතුව කියන්නේ මේ ගෙදර කවදාකවත් කවුරුත් මැරෙන්නේ නැද්ද? අනේ පිටු කතා කරනවා මේ මේ මේ මිනිහ ගත්තේ පෙරේදා. මල ගෙදර. ගේම් ගේට මල ගෙදර මල මල මිනිහ මරණය මරණය මරණය එනකොට කොච්චර අමාරු වෙද්ද කියලා හිතා ගන්න මේ දරුවා මැරුණු බව තේරුම් ගත්තේ. ඉතින් බුදුරජාණන්සේ අබගෙනාව සනීප කරන්න පුළුවන් කියලා කිව්වේ ඇත්තටම අබගෙනාව සනීප කරන්නද? එහෙනම් මේ දුන්නේ ටාස්ක් එකක්. මරිචි නැතකදී කිය අබගේන කියලා මම කිව්වට බහන්නේ නැහැ. ඔබ ගෙදරින් ගෙදරින් කියලා බලපන්. උප්පත්ති වගේ මේක තමයි මරණය. ඔබට ওই දරුවා සදාකාලිකයි කියලා හිතුවට දරුවෙක් කියලා කියන්නේ හැම උපැන්න සාතිකක්ව මරණ සාතිකයක්. කාටවත් නැහැ කියන්න බෑ. උපත්‍යත් එක්කම උපාදෝ සහජාතෝ මරණ. විදුරන් මහත්තයත් එක්ක වැඩ කරන විදුරන් මහත්තයා ගිබ්බුතා කරනවා මෙල්බන් වල. ඉතින් ඒ ඒ ඊටම තමයි අත්‍තරම දුන්නේ ඔය යටි අන්තර්ගත. ඉතින් ඒ සංසිද්ධිය වෙනකොට මයි ළඟට ඇවිල්ලා ධර්ම සාකච්ඡා කරලා දවසක් මට මට කිව්වා අත්‍තර මේ කතාව. ඊට පස්සේ මේ දැන් මේ මහත්යට වහකණ්ඩයි කියලා. එතනම් බොරු වැඩිම බොරු. එන්නතම් සීදීනස ගන්න උත්සාහයදී. ඉතින් අතරමැද මේ ධර්ම සාකච්ඡා කළා මෙයාට ආයෙත් ජීවත් වෙන්න නැත්තම් මේව දිහා සුන්දරව බලන්න කිසాగතුනි කතා තොරණක් හදන්න කනගාටු වෙන්නේ කතාවක් ගොතන්න. සුන් කෙරුවට පස්සේ මට කතා කරලා කියනවා නෝන මහත්තයා ලංකාවේ මහත්තයා විදුරන් මහත්තයා මෙල්බන් වල. නුන මහත්තයා කතා කරන්නේ මේ විදුරන් කියලා කියන්නේ පූජා විශාරද විභූෂණ සම්මාන ලැබපු නත්සත්කාරී. ප්‍රේමදාස මහත්තයා. ඉන්නෝන කතා කරලා කියනවලු ඔයා පූජා විශාරද විභූෂණ වුණාට ඔයාගේම පුතා මරණ බව ඔයා දැනගෙන හිටියේ නෑනේ. මේ අම්මා කියන්නේ තාත්තට. මෙයා මේ භාවනා කරලා පස්සේ නැත්නම් භාවනාවම නෙවෙයි. ඒ සාකච්ඡා කරලා පස්සේ මෙයා ටෙලිෆෝන් එකෙන් කිව්වලු ඇත්තටම මොකද්ද නම මට මතක නැහැ කියලා මම මැරෙන බව නම් දැනගෙන හිටිය අනිවාර්යයෙන් මම තිනේ විතරයි දැනගෙන හිටියේ නැති කිව්වා. ඒකල මට කියන හැම කේන්දරයක්ම මැරෙනවා නේ ස්වාමීන් වහන්සේ. දැන විතරයි දන්නේ නැති කියලා. මම කොඹ එදා ඕක කොච්චර ශෝකයක්. Tamange දරුවා කියලා සීජිනස ගන්න ඕක විහිළුවට ලක් කරන්න පුළුවන් නේ. ඉපදිච්ච හැම එකක්ම මැරෙනවනේ. ඔකට මම නැස්සත්තරේ දන්නේ මම නැස්සත්තරේ දුක් ගාලා කියලා ගන්න කි. මටත් කිදයි ඔය ඔක්කොම මැරෙනවා. ඒක සාපයක් නෙවෙයි. මැරෙනවා මං දිනේ විතරයි දන්නේ. මමත් හොද නැස්සත්තරකාරී. ජීවකේ මේ ජාති ජරා ජරා මරණ නැති කරන්නේ නේද? උඩ ජාති තියාගෙන කරන්න බෑ නෝ. ඒ වගේ බුදුචානන්සේ කිසాగෝතමට කියන්නේ වීදියේදී බණ. බුදුහම්බ ඉස්සරහදී නෙවෙයි. එයා මට මේ මාර්ගය ගත්තා. ඒක නිසා අපි මේ නාම රූපේ කියන එක බුද්ධියට සින්න කරන්නවක්වත් මට ආණ්ඩු මට්ටු කරන්නවක්වත් නිත්‍ය දෙයක්වත් සුඛ දෙයක්වත් සුබ දෙයක්වත් නෙවෙයි මේක මේ පනුරිත්තක් කොජ දානවා වගේ පැහැෙන රාකලයක් වගේ තිත්තට ටෙලිවිෂන් තිරයක් වගේ නලියන දෙයක් කියලා මගේ කරගත්තොත් උත්තර දෙන්න ඕනේ. මේක මම කරන දෙයක් නෙවෙයි. අනුකරණ දෙයක් නෙවෙයි. ඔක දැක්කොත් එක සාතිකයක් තියෙනවා. මොකද්ද? වර්තමානයේ හිතයිලා තියෙන සතුටුමත් වෙලා තියෙන කෙලෙස් නැහැ. අවශ්‍ය නම් බුදුරජාණන් නම නම් වලක් දෙනවා. මොකද මේක ප්‍රමෝදයක් කරගනි, මේක ප්‍රීතියක් කරගනි, මේක නාම රූප මේ සත්‍ය සම්පජාඤ්ඤය කරගනි, පස්සද්ධියක් කරගනි, සුඛයක් කරගනි. කාට හරි පුළුවන් නම් ඉතින් දැනගන්න හිත ගෙනල්ලා නැත්නම් සතිය පිහිටුවලා මම මෙතන වාඩි වුණා. සුවසේ වාඩි වෙලා මම දැන් වාඩි වෙන තැන බව වාඩි වෙනවා දාන්න. ඒ දැනීමක් තියෙනවනේ. ඒ දැනීම ප්‍රමෝදයක් කරගන්න. ඒ දැනීම ප්‍රීතියක් කරගන්න. ඒ දැනීම සති සම්පජඤ්ඤයේ තියෙන බාට නිමිත්තක් කරගන්න. පස්සද්ධියක් කරගන්න. කර්තක්කම කරගන්න. සුඛයක් කරගන්න. ඕනම දැන ගන්න පුළුවන්. තමයි ඒ දේ ඕන දැන ගන්න පුළුවන්. නමුත් අපි මෙතෙක් කල් දැක්කේ මේ ඇත්තක වහගෙන මෙතන ඉන්නවට වැඩිය හොඳයි අද නතරට ළඟ දන්සලක් දෙනවලු. අනේ අම්මේ එතෙන් ගියා නම් මේට වැඩිය කොච්චර හොඳද? යන්න වාහනයක් නැහැ නේ. යාළුවෙක්වත් කතා කරන්නේ නැහැ. ඉතින් මෙතන ඉඳගෙන තටවන්නේ ඇතුලේ. අතන මොනවද වෙන්නේ? මෙතන මොනවද වෙන්නේ? හෙට මොනවද වෙන්නේ? හරියට මොනවද වෙන්නේ? ඉතින් ඒකනේ සිලිලාරේ තියෙන්නේ. මේක නිකම්ම නිකම් මේ කණවැද්දුමක් නේ. මේ මම දැන් මෙතන කියන එක. ඒ නිසා මේ මම දැන් මෙතන තියෙන මේ නාම රූපයට වැඩි අර සලායතන බවටපත් වෙලා ඒ රූප ශබ්ද ගන්ධ රස වල පෙන්කෙලින එකනේ අපේ හිත. ඉතින් මේක මෙතනින් තියාගෙන ඉන්න කොච්චර තපතක් කොහොමද? කොච්චර සම්මාදිටියක් කොහොමද? කොච්චරක් සම්මේ යෝනිසමස්කාරයක් වුණා. කොච්චර සම්මා මේකට කියන්නේ සංකප්පයක් වුණා. ඒ සංකප්පය ඇති වුණා නම් සම්මාදිටිස සම්මා සංකප්පය ඇති වුණා නම් ඊපස්සේ ආ දන්නවා මේ හිත මේ පිටතැකල තොරන් ගන්න හදන එක මෙහෙව් හිතක් මම කියන්න වටිනවා. ඒක මගේ කියන්න වටිනවා. මට ආණ්ඩු මට්ටු කරන්න පුළුවන්. ඉතින් ඒක පේනම වර්තමාන මොහොතේ අරගෙන ඒක තියෙන නොයවසන සුළු ගතිය. ඒක දුක්ඛ සත්‍ය කියන්නේ. ඒක තියෙන අතෘප් අතෘප්ති කරගතිය. ඒක තියෙන ඌණ භාවය දැකලා දැන් මේ ඌණ භාවයේ නෙපේන්නේ මේ වර්තමාන හිත ගත්ත ගමන්. මේ ඌණ භාවය කියන්නේ මේකට ප්‍රමෝදය කියලා නම දාන්නකෝ. මේකට සුඛය කියලා නම දාන්නකෝ. ප්‍රීතිය කියලා නම දාන්නකෝ. මේකට සම්මා සත්‍ය සම්පජඤ්ඤය කියලා නම දාන්නකෝ. ඉත පස්සද්දි කියලා නමනාගේ මේ බුදුරජාණන් සත්‍ය බ්‍රේන් වොෂ් කරන්න හදනව නෙවෙයිනේ. පොට්ටපාය සූත්‍රයේ කී පොලක සඳහන් කරනවා කියලා බලන්න. මහණේ ඇත්තටම කයට හිත ගත්තාම දුකක් තමයි. නමුත් දුක කියන්නේ පා. උඩ පස්ස ප්‍රමෝදේ කියපම් ප්‍රීතිය කියපම් සත්සම්පජන්නේ කියපම් පස්සද්දි කියපම් සුඛේ කියපම්. ඊට පස්සේ කයට හිත දැම්මට පස්සේ ඔන්න අපේ හිත පඩවි ධාතුවේ විතරක් හිටිනවා. එතන මනපණි බන්නේ වායෝ ධාතුවේ විතරක් හිටිනවා. ඉතින් වායෝ ධාතුව දැන් කයම හතරමා ධාතුන්ම අමතක කරලා එක ධාතුවට හිත දාන්නේ කියලා කියනවා. දාලා ඔබට හිතියට පස්සේ තේරෙයි. වායෝ ධාතුවට දැම්මත් මාන්නේක සැපක් නෑ. ඒක නලියනවා, ඒක දඟලනවා, ඒක දුකක්. ඒ වුණාට දුකක් කියන්නේ පා. ඒකට ප්‍රමෝදයක් කියනවා, ඒකට ප්‍රීතියක් කියනවා, ඒකට සතිසම්පජන්ණිය කියනවා, ඒකට අසතිකව සුඛයක් කියනවා. ඒ වායෝ ධාතුවත් පන්නේ මුල මැදක බලපන්. බැලුවලේ අග බලපන්. බලනකොට තවත් කන වැන්නුවා. තවත් මුස්පේන්තුයි. තවත් හිත හැංගෙනවා. තවත් එපා වෙනවා. එහෙමට එහෙම කියන්න එපා කියලා මේ අඬ ගහගෙන යන ගමනේ පේන්න තියෙන අපි මෙතෙක් කල් කවුරුවක්වත් නැ මේ නාම රූපේ නොදකපු කෙනෙක්. නමුත් අපි ඒකට වෛර කරා. අපි ඒකට නොදකින් කියලා මොනකට කියලා ගැහුවා. අපි ඒකට උණු වතුර වැක්කරුවා. ඒ වෙනුවට හීනෙක ජීවත් වුණා. හෙට කරන්න තියෙන දේ, අරයා කරන දේ, මියා කරන දේ. ඉතින් ඒක සලායතන කියලා හිතාගත්ත ප්‍රශ්න නෑ. ඒ සලායතන වලටපත් වෙන්නේ නැතුව ඒ ලක්තනම ඒ නාම රූප වශයෙන් දැකලා මේ දකින්ද අඩුම ලන්සුව තමයි විඥානේ තියෙන්නේ. ස්පර්ශ බාටපත් වෙලා නැහැ තාම. විඥානය යම් හේකින් මෙතනින් අතර නොවි ඒක සලායතනේ බවට දඟලන්න කරන මේ ප්‍රයත්නය සාර්ථක වෙච්ච ගමන් ස්පර්ශය තියෙනවා. විඥාණයට බෑ මේ ඇති වෙච්ච බව නිකන් තියාගෙන. ඉන්දියාට ඕනේ ඒක තව තොරන් ගහලා. අර තමන්ට අනන්‍යතාවය ඇති කරපො තමන්ගේ බලාධිකාරිය ඇති කරන්නට පහල කරගත්තා වූ නැත්නම් කොම් කරලා වෙන් කරලා ගත්තා වූ මේ නාම රූපේට රජකම නන් දෙන්න ඕනේ. ඉතියා දඟල රයම් ඒව තමයි නිර්මාණය ශීලීත්වය කියන්නේ. ඒක තමයි ප්‍රගතිය කියලා කියන්නේ. ඒක තමයි මේ දියුණු වෙන්න හදනවා කියලා කියන්නේ. ඒක තමයි හැම තැනකදීම අපි හිතන මේ අපි දියුණු වෙන්න හදන කියලා විඥානයේ තියෙන ලණුවක් දියුණු වෙන්න හදනකොටම ඒකට අදාළ විශාල ස්පර්ශ විශාල ගැටු විශාල සහසම්බන්ධතාව විශාල ඉතිරි පෙතරිය විශාල සලායතන පහළ වෙන්න පටන් ගන්නවා වෙනකොට අපි කොච්චර නතු වෙලා ඒක කතන්දර ගොත කොට බෝ කරනවාද කිව්වොත් මේ විඥානයක් ඇතන ඉන්න බවක්වත් අපි දන්නේ ඒක ඊට පස්සේ මගේ වැඩක් කරගන්න මගේ යුතුයකමක් කරගන්න කරගන්න කරගන්නවත් එක්ක මේ සංස්කාර පහළ වෙන්න පටන් ගන්නවා කෙලෙස් වෙන්න පටන් ගන්නවා කර්ම බාටපත් වෙනවා ඒ නිසා ඔය නාමයක් නිසා රූපේ පහළ වෙන්නේ නැති නිසා ඒ රූපේ නැවත නාමයකටම ජග්ගහන හැටි හේතු වෙන හැටි උදව් කරන හැටි ගිය පාර බුදුම ගිය වෙලාවේදී ඒ පන්ති ස්වාමීන් වහන්සේ බණේදී මට මතක නැහැ මම මම අහගෙන හිටියා මම ලියාගෙනත් ආවා ඒ ස්වාමීන් වහන්සේ මතක් කරා අපි යෝගාවචරේකට මේ මේ සැරේ තමයි ඒක කිව්වේ මේ ආනාපානේ බලපං එකම හිත තියපං එක මුළුමැදව බලපං කියන එක ඇත්තටම හරි අමාරුයි ඇත්තටම යෝගාවචරේකට ආධුනිකට හරි අමාරුයි මේක බරපතල වැඩි අටවට පැටවිල්ල කියලා වෙන කරන්න දෙයක් නැහැ. නතු කරගන්න කරනවා. ගියපාරේදී කිව්වා කිසිම රූපයක් බලන්න බෑ. රූප කිත් જાතිය බලන්න නම් ඒකම කම්මජ චිත්තජ උතුජ ආහාරද කියන හතරෙන් ඕලාරික බාඩපත් උනට පස්සේ විතරයි බලන්න පුළුවන් වෙන්නේ. රූප මනින්න බෑ. රූප ධර්ම ප්‍රകൃතිය මොනම දෙයකටත් අහු වෙන්නේ රූපයේ චිත්ත කියන විඥානයත් එක්ක ගැටිච්ච ගමන් ස්පර්ශ කළ හැකි තත්ත්වයටපත් වෙනවා. ඍතුවත් එක්ක ගැටිච්ච එකම ස්පර්ශ කළ හැකි තත්ත්වයකට වෙනවා. ආහාරත් එක්ක ගැටිච්ච එකම ස්පර්ශ කළ හැකි තත්ත්වයකට වෙනවා. කර්මයේ ආභෝගම ස්පර්ශ කළ හැකි තත්ත්වයකට වෙනවා නැත්නම් රූප ස්පර්ශ කරන්න බෑ. මම දැක්ක මේක පරිවර්තනය කරනකොට ඒ පරිවර්තනය කරන්න නොවන ඒ පාඩකම හරි අපහසුකටපත් වෙනවා හැබැයි උත්සාහ කරනවා. පස්සේ දැසකට හම්බෙච්චලා මම කොහෙද වහන්සේ මෙන්න මේම කතාවක් කිව්වා. මම පළවෙනිවතර නෙවෙයි ඇහුවේ නමුත් එදා මට ඒක හොඳට හිතෙනවා. ස්වාමීන් වහන්සේ කියනවා රූප කියන දේ බලන්න බෑ. ස්පර්ශ කරන්න බෑ. විඳින්න බෑ. රූපයක් ස්පර්ශ කළ හැකි තත්ත්වයටපත් වෙන නම් කම්මජ, ඉත්තුජ, උතුජ, ආහාරජ හතරෙන් කෙලසෙන්න. කෙලසුනට පස්සේ තමයි ඒක දකින්න පුළුවන් කියන්නේ. ඔව්. මම කම ඔබන්ට හිතලා කියන එකක් ත්‍රිපිටකයේ තියෙන එකක් කියලා. කේතිය. බෙදනාද මේ මම හිත හිතලා බණ කියනවා කියලා පොත්වල තියෙන උඹලා කියවන්නේ නැතුව ඉල මයිට් එක කරන්න කරනවා කියලා මම හරියට ගාගක් ගන්නෑ. ඉතින් අයියා කොහමද අයියානේ? මට මේක දැන් කියලා දෙන්න. ඊට පස්සේ කියනවා මෙන්න තෝගයක් අපි ධර්මාර්ථ සංග්‍රහය පොත්තයි මේ ගෙල්ල උඹලා කවදාවත් මේවා කරන්නේ නැහැ. උඹලා මේ එක එක දේවල් කරනවා මම කියනවනේ මේ හැවිල ඉගෙන ගනින් කියලා. කියලා ගෙනල්ලා ඉවරලා අපි ධර්මාර්ථ සංග්‍රහය ලියලා තියෙනවා. රූපයක් රූප බාටපත් වෙන්න කර්මජ චිත්තජ උතුජ ආහාරද හේතුවට ඕනේ කියලා. ඉතින් මම කෝවාසේ දන්නවද? දැන් මම දන්නේ දෙපළේ මේ ක්වොන්ටම් ෆිසික්ස් වල තියෙන පුංචියක් මම කියුවා. ඒකේ තිබ්බා uh, Schrodinger's energy wave will collapse into matter whenever it is confronted with the consciousness. energy එකක් matter එකක් බවට පත් වෙද්දී කො consciousness එක තියෙනවා. ඒකට තමයි ඔය මේ දවස්වල දිගටම Nobel prize දෙන්නේ. දැන් පණ්ඩිත ස්වාමීන් වහන්සේ එකක් විහිළු හතරක් කියනවා. බුද්ධ ධර්මයේ තමයි. කර්ම නිසා, චිත්ත නිසා, උතුම් මේ මේ සංසාර අඩුවා Nobel prize හතරක් දෙන්න බෑ. එයාට එක පිස්සෙක් අර කොටක් අල්ලගෙන ඒක ලෝකේ තියෙන ලොකුම නිෂ්පාදිත අලුත්ම දේ කියලා දැන් ඔප්පු කරගෙන හැම විද්‍යාඥයෙම ඔළුව පුපුරු ගහලා තියෙන මේ වැඩේට කොන්ෂස්නස් එක නැතුව එනර්ජි එකක් මැටර් එකක් පාටපත් වෙන්නේ නැහැ මැටර් එකක් එනර්ජි පාටපත් වෙන්නේ නැහැ මොකද මේ E mc2 කියලා අපි ඉගෙන ගන්න හදන සමීකරණය ඉතින් මම කවදාද මෙන්න මේ තරම් වැදගත් නිර්මාණයේ මේ ප්‍රකාශය අද්‍රව්‍යෙන් ද්‍රව්‍යයක් වවන්න නම් මනස වෙන්න ඕනේ මනෝ පුබ්බකම මනෝ සෙට්ට මනෝමයයි. මේ ලෝකේ තියෙන හැම එකක්ම අද්‍රව්‍ය ද්‍රව්‍යයක් වඩපත් වෙන්නේ මනස මූ කරගෙන. ආ ධම්මපදේ හරිනකොට දොර දෙක ඇරියා වගේ පේන තියෙන ඔය ගාථාවනේ. මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ට මනෝමය. මනසෙන් තමයි හදන්නේ කියලා. දැන් වහන්සේකට ඊත්තු ගුණයක් දාන්න. ඔබ වහන්සේ මේකට කර්ම ගුණයක් දාන්න. ආහාර මං කෝ මං තරහට නෙමෙයි කියන්නේ මට තව නිදර්ශනයක් ඊට පස්සේ කියනවා මෙහෙම කිව්වා සයර. දැන් ගුරු භාෂාව නිසා මට පරිවර්ත මගේ මේ මීටර එකක් හොරයිනේ. මගේ පුරු වෙච්චර හොඳ නෑ. ඔයගොල්ලෝ ඉතින් මම බුරුම කාර්යයක් කියනවා. මේසාද කියනවා අපේ ඇඟේ තියෙන පාචක තේජෝ ධාතුව කියලා එකක්. ඒ ආහාර දිවීමේ ශක්තිය. ආහාරයක් වටු නැත්තම් දෙන්නේ නෑ. බඩට ආහාරයක් වැටිච්ච ගමන් බඩ පැහැවන්න පටන් ගන්නවා රත් වෙනවා. අපි ජීරක පාචක පාචක තේජෝ ධාතුව තීජෝ ධාතුව තියෙනවා. ආහාරයක් වටු නැත්තම් හරියන්නේ නැහැ. මේක ඉතින් ඇයෙන කාලයක් හිතලා හිතලා ඉපයි තේරෙන්න මම ඔන්න ඔව කියනකොට නම් මට තේරෙනවා ස්වාමීන් වහන්සේ. බඩට මොනවාරි වැටුනේ නැත්තම් බඩේ පැහිම ඇති කරන්නේ. හැබැයි බඩේ බඩේ පැහිම ඇති කරන ගුණය බඩේ තියෙන මේකට කියනවා මේ ආහාර නිසා තීජෝ ධාතුව හට ගන්නවා. ඇත්තටම තීජෝ ධාතුව හැට ගැනීම ශක්තිය අපේ ඇඟේ කොහොමද තියෙනවා ආහාර වැඩි කරන එක පේන්න ගන්න. ඕන කෙනෙකුට දැනෙන්න ගන්නවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම. මේ වෙලාවේ අහස බැලුවොත් මුළු අහස අන්ධකාර වෙලා නෙපෙන්නේ. නමුත් මුළු අහස පුරාම ආලෝකයක් තියෙන එක පරාවර්තනය කරන දෙයක් නැතිකමනේ තියෙන්නේ. එතකොට අන්ධකාරය පේන්නේ. නමුත් අපි බැලුම කුඩට ඇටියොත් බැලුම කියන්නේ සාමාන්‍ය බෑග කක්ෂේ පනලා යන ඒකට ඒක දිලිසෙන්න ගන්න. බැලුම දිලිසෙන්නේ නැහැ. අහසේ ආලෝකය දින පරාවර්තනය කරන දෙයක් නැත්තම් ආලෝකෙ තිබුණා පේන්නේ අන්ධකාරයක් පේන්නේ. ඉතින් ඒ වගේ මේ රූපයක් තියෙන්න ඕනේ. ඒ ආලෝකේ පරාවර්තන කළ අපේ ඇසට ගෙනත් දෙන්න. ඒ රූපේ දිලිසිනා පෙන්නට රූපේ නෙවෙයි දිලිසෙන්නේ. චර්චිත ආලෝකේ. ඒ වගේ මේ රූප ධර්ම අපි මේ කර්මජ චිත්ත දෝතු ආහාර වලට හැපිලා ඒක මේ ගුරුසු ධරත රාලු ස්පර්ශ ප්‍රහකේ දෙයක් වඩපත් වෙනවා. මේපත් වෙන්නේ ඉස්සල தত্ত্বය බුදුන් දාන්න කින්නවා. සර්වඥාන්ස් තත්කින් උලේකල අපට කියනවා. ඔබට බෑ ඉතින් ඒක ඇත්ත. ඔබ මේක අදාගනි. මේක සතියට ගිය ගමන ස්පර්ශ කරන්න බැරි වුණාට අරමුණක් නැහැ කිව්වට ඔතන සතිය බවටත් පුළුවන්. අදාගෙන ගියොත්. ඔතන ප්‍රමාදි පවත්තන්න පුළුවන්. ප්‍රමාදි සතිය විතරක් නෙවෙයි සමාධිය පවත්තන්න. අන්න ඕකට ඥානෙ කියන්නේ. සතිය කියන එකට ගියාට පස්සේ ඒක කාටවත් කියලා දෙන්න තරම් වැල්ලේ අකුරු ඇද්දා වගේ පෙන්වන්න බැරි වුණාට අත්දැකීම නෑ බෑ කියන්න බෑ ලොනු මුදිස් කන මොලයක් තියෙන ඕනම කෙනෙකුට කරලා බලත හැකි නිසා ඒක පොතක ලියන්න බැරි වුණාට ඒක තර්ක ඥානයට අහු නොවුණාට ඒක රීකී ක්‍රමයට පෙන්වන්න බැරිවා ධර්ම පරම්පරාව පෙන්වන්න බැරිවුණා උත්තර තමයි මුල ඒ දේ ඒ නාමේ නිසා රූපේ රූපේ නිසා නාමේ කියලා බැලුවට පස්සේ මටත් ওই ඥානසාරි බණහඬ ඉස්සර වෙලා මේ නාමය කියන එකට විඥානේ ඇතුළත් කියන එක තමයි ඕන කෙනෙක් හිතන්නේ. නාම ධර්ම වල විඥානේ තියෙනවා කියන්නේ. එනිසා අපි කියනවා රූප වේදනා සංඥා සංකාර කියවම රූප කියන රූප කොටස් වේදනා සංඥා සංකාර විඥාන කියන නාම කොටස් කියලා අපි සාමාන්‍ය විස්තර කරනවා. එතකොට තාම ප්‍රවේශයෙන් ඉදිච්ච කියලා ටික පොත්ත ගලවන්න වගේ ඥානන්ද සාන්ති කියනවා නාම රූපේ නාමයේ විඥානේ නැහැ. ඒක හරි අමාරුයි මේ විස්තර කරන්න ඒකට කියන්න තියෙන්නේ මෙහෙමයි නිදර්ශන දෙනවා ඒකයි එතන තියෙන ලස්සන මේ ඇහැට මුළු ලෝකෙම බලන්න පුළුවන් මට ඇහැට ඇහැ බලන්න බෑ ඇහැ බලන්න අපිට පර පිළිඹු කරන දෙයක් ආදාසයක් අවශ්‍යයි ඒක නිසා ඇහැට පේන ලෝකීය ලෝකයේ ඇහක් තියෙන්න බෑ. ඇහ කියලා තියෙන තැන පිළිබිඹුවක් විතරයි. ඒ නිසා විඥානයේ විසින් ඇති කරන මේ වේදනා සංඥා සංඛාර වේදනා පාරි සංඥා චේතනා භස මනසිකාර කියන මේ පහ නාම ධර්ම වුණාට ඒක විඥානයේ දරුවෙක් මිස විඥානයේ නෙමෙයි. ඒ නිසා විඥානයේ විසින් නාම රූපය ඇති කරනකොට ඒකේ විඥානේ නෑ. එමනම් විඥානේ බෝ වෙන දෙයක් වෙන්න. මේක අල්ලන්න බෑ අභිධර්මයට. මේක අල්ලන්න බෑ අටුවාවට. ඒගොල්ල කියනවා නාම රූප කෙනෙකුට මේ නාමයේ විඥානේ තියෙනවායි කියලා. නමුත් කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ තනියම සටන ගෙනියනවා. උන්වහන්සේ කියනවා මතක් කරලා දෙනවා. අපි කණ්ණාඩියකින් මූණ බැලුවට පස්සේ කණ්ණාඩි තියෙන ඇහැ ඔබ සජීවීව අපිට පේනවනේ. අපි ඇහැ නැලෙව්වොත් දැනනවා. ඒක ඒක ඇත්ත කියලා අපි පිළිගත්තට ඒ පිළිඹුවේ පණ නැහැනේ. ඒක තේරුම් ගන්න බැරි කියලා. පිළිඹුව පණ තියෙන වගේ ඔක්කොම නලියනවා. ඔක්කොම ක්‍රියාකාරකම් වෙනවා. ඒක පිළිඹුවක් විතරනේ. ඒකේ පණ නැහැනේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් හීනේ දකින්න දේවල් වල සජීවී ගතියක් නැහැ නේද? හුණාට පස්සේ වෙනනේ බොරුව කියන. ඒ වගේම භාවනා කරනකොට රූපේ ගෙවෙනකොට මතුවෙන රූප සංඥාව දැකපු කට්ටිය කියනවා, දැකපු නැති කට්ටිය කියනවා. ඇයි පේන්නේ කියනවා. මේක පචයක් කියලා තේරුම් ගත්තා නම් මේක මනෝමය දෙයක් කියලා තේරුම් ගත්තා නම් මනෝ දෙට්ට මනෝමය දෙයක් කියලා ගත්තා නම් ඕකේ පංගු බේරු බෙදන්නේ නැහැ නේ මේ දන්න එක දකින්නේයි නොදක් එක දැක්කේයි මේ තේරම මනසේ මායාවක් විතරනේ එච්ච අපි මෙව අල්ලගෙන කොච්චර විසඳන්න උත්සාහ කරනවාද කියලා බලන්නේ අපිට මේ ඔක්කොම අවබෝධ කරගන්න පුළුවන් වෙයි කියලා වගේ එන්නත සර්වඥ වෙන්න පුළුවන් වගේ කියලා අපේ ළඟ අදහසක් තියෙනවා මේ එච්චර ඕනේ නෑ සෝවන් වෙන්න එච්චර ඕනේ රහත් වෙන්න බුදුජානන්සේ කිව්වේ පිළිඅරගෙන මේ නාම රූපයේ තියෙන නාමයේ විඥානේ නැ විඥාන විසින් ඇති කරන දරුව ටිකක් මේ. හැබැයි යාට ඇහි පිළිඹුව කණ්ණාඩියෙන් පෙන්නනවාගේ පණ ඇති වෙන්න මවල පෙන්නන්න ඕන. ඒක තමයි මායාව. ඒක ඒකෙන් මනින්ද ගන්න යන්න එපා. මේ හීනයක් දැක්කට පස්සේ සාධාරණ ඉෂ්ට කරන්න යනවාද හීනේ. යුතුයයි තෝ හඳ හදනවාද හීනේ. හරි වැරදි හොයන්න හදනවාද හීනේ. ඒ කවදාකවත් එනම් හීනයක් වෙන්නේ නැහැ. අපිට හීනයක් හීනයක් කරන්න තේරෙන්නේ අපි හීනෙට පණ දෙන්න. ඔය මොන සදාචාරවාදිය හීනෙදි බයලච්ච නැහැ. මොකාටවත් බයලච්ච නැහැ. ඒක බොරමිනිය දන්නවා. බුන්නේ තික ඒකවත් දන්නේ නැහැ. ඒගොල්ලෝ කියන හීනෙදිත් අපි මේ බයලච්ච තියෙනවා. හීනෙදි බයලද්ද තියෙනවා. අපේ මානසික ආතතිය කවදාවත් හීනෙ යන්නේ නැහැ. හීනෙදි ඒක නැති වෙන්නේ අපි බයලච්ච නැතුව හැසිරෙන්න පුළුවන් ලෝකයක් හදාගන්න. බොන එකක් කරන්නේ ඕක කරා. කුඩු ගන්න එකක් කරන්නේ ඕක කරා. හැබැයි එන ඕනෙගේ කරන්නේ ඕක තමයි. ඉතින් ඒකෙදී බයලජ්ජාව තියාගෙන ඉදිරියට යන්න ගියොත් ඒ මිනිසයා තමන්ගේම වලිගය හපාගත්තා වගේ. තමන්ගේම දිව හපාගත්තා වගේ තද වේසකටපත් වෙනවා. ඒක නිසා මේ නාම රූප විඥානේ නාම රූපයේ නාමයේ විඥානේ නැමෙ විඥාන විසින් ඇති කරන එකක් නමුත් බැලුව බැලමන පණ තියෙන වගේ පේනවා. ඒ නිසා අපි ඒකට පණ දෙන්න හදන්නේ නැතුව දෙන්න හදපු ගමක සලහයතන බවටපත් වෙනවා. මේ මට්ටමේ පවත් ගන්න පුළුවන් නම් මේක අපිට මේ ස්ථාවර කරගෙන නමක් දීගෙන සාධාරණීකරණය කරන්න නෙමෙයි මේ බණ කියන්නේ මේක අනිත්‍ය බව පෙන්වන්නයි මේක දුක බව පෙන්වන්නයි මේක අනාත්ම බව පෙන්වන්නයි අසුම බව පෙන්වන්නයි ඒක නිසා අර කොන්තිස්ස ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට එහෙම දැන් නම් ආයසුතු මට මේක තේරුණා. මට මේ මේ බඩකොටු මිත්‍රිකෙන් කතාව තේරුණා කියලා පස්සේ සාරිපුත්‍ර වහන්සේ ඊට පස්සේ අර ඒ ගත්ත පොඩි ගැම්මෙන් ඊට පස්සේ සම්පූර්ණ මේක කපරාර කරගෙන යනවා පේන්ට් එකක් දාගෙන යනවා අලුතෙන්. කවදා හරි ආයසුතු මේ නාම රූප ගැන කියන කෙනෙක් මේ නාම රූපයන් කෙරෙහි හිත කලකිරෙන්න විරාගයටපත් වෙන්න එහෙම නැත්නම් නිරෝධයටපත් වෙන්න බණක් කියනවා මේ ජරා මරණ කියන එක කවුරුද දන්නවනේ ඒක රස විඳින්නවක්වත් ගන්න දෙයක් නැහැ නිබ්බිදාපෙන්ස විරාගයේ පිංස නිරෝධයේ පිංස බණ කියනවනම් එයාට ධර්ම කතික කියලා කියනවා අල්ලගන්න බණ කියනවනම් මේ ඊගාවාත්මේ මම අතන ගිහිල්ලා උපදින්න ඕනේ මේ රජ වෙන්න ඕනේ මම දිවි ලෝකෙ උපදින්න කියලා එයා ධර්ම කතිකෙක් නෙවෙයි එයා මේ ධර්මයේ උගන්වන්නේ අල්ලන්නේ ඒ නිසා ජරා මරණ දෙක නිබ්බිදාට විරාගයට නිරෝධයට බණ කියනවා ධර්ම කතිකේ. අන්නේ බව ජරා මරණ එකේ කියලා දෙන්න මරණ මොකද ඕන කෙනෙක් කතා කරන්න කැමති. ඒකට අනුව ජීවත් වෙනවනේ යම් කිසි කෙනෙක්. මේක ඔයිට වැඩි හුඟක් අදාළ වෙන්නේ ಜಾති ගැන කතා කරනකොට. ಜಾතිය කියලා කියන්නේ අල්ල ගන්නවක්වත් රසවිඳින්නවක්වත් දෙයක් නෙමෙයි නිබ්බිදා පිණිස විරාගයේ පිණිස නිරෝධයේ පිණිස විස්තර කරනවා නම් මේ જાතිය බෝවීම නැත්නම් මනසගේ ප්‍රධානම ඉන්ස්ටින්ක්ට් එක තමයි බෝ කිරීම. මේ බෝ කිරීම බෝ කරන්නේ දුකක්. මේකෙන් මිදෙන්නයි බණ කියන්නේ. මේකෙන් විරාග වෙන්නයි බණ කියන්නේ කියනවා නම් යාට ඒ බණට කියලිනාට ධර්ම කතිකේ කියලා කියන්නේ. යම් කිසි කෙනෙක් මේ જાතිය ඇති නොකරන ප්‍රතිපදාවට වැසනම් ඒ කියන්නේ තරන් ඉන්න අපි සාමාන්‍ය අපි පහුගිය දවස්වල ගත්ත නිදර්ශන ගත්තොත් අපි ආනාපානේ නැති වෙලා හොඳටම සංසිද්ධ වෙලා ආය සද්දයකට වේදනාවට හිතවිලට හිත දාන්න යන්නේ නැතුව ඒ දුරු කරගත්ත ප්‍රමාණයෙන්ම නඩත්තු කරන්න උත්සාහ කරන බණක් කියනවනම් ධර්ම කතායි. ඒ අනුව එයත් කියන එක පිළිපදිනවනම් ධර්මාන ධර්ම ප්‍රතිපන්නයි. කවදා ඔයක සාක්ෂාත් කරගන්න චිත්ත ධර්ම නිබ්බාන. මේකම නිවන් දකින්න. ඊපස්සේ ಜಾති විතරක් නෙවෙයි දැන් අද අද මේ තියෙන අද තියෙන බුද්ධ ආගමේ තියෙන එහෙම තනිකුත් ආගම් වල තියෙන මේ බබාලා හම්බ වෙන්න කියලා බෝධි පූජා කොච්චර දෙනවද කියලා දන්නවද දවසකට මේ જાති නැති කරන්න තමයි මේ බණ කියන්නේ නමුත් ඕගාවටි කරගෙන වතුර අරගෙන බබි කම්බේ ආහම්රොත් ගිහින් පවන් අත්හැරගෙන ආශිර්වාද කරන අනේ බබි කම්බේ ඩෝල් බබි කම්බේ මෙතන බුදුජානනාංශේ මොකක්ද කතා කරන්නේ ඒ නිසා බබුන් ඇවිල්ලා බුදුහන්ගේ මූණට කියලා තිනවා ඔබ වහන්සේගේ බණ අපගබ්බයි කියලා. ගරු ගබ්ස කරන බණ කියන්නේ. උන්වහන්සේ කියනවා ජාතිය කියන්නේ උපදින්න උපදින ජරයි දුක නම්. දුක නැති කිරීමට මම බණ කියනවා. ඒක ඔබ බබාලා හම්බෙන එකට දානවන දාපන්. පිළිකාවක් උපදින එකට දානවන දාපන්. ඒත් වලට දාපන්. ඒත් උපදින කියන්නේ දුක නම්. ඒත් නැති කරන බණ කිව්වම මොකක්ද ප්‍රශ්නේ? මෙතන තියදු කොච්චර චපලද කියලා බලන්න. අපේ ජාතිය නැති කිරීම සඳහා බණ කියනවා. බණ කියවනවා. උත්සාහ කරන්න ගියාට අපි දවස දෙවිලෙම නව නිර්මාණ කරනවා. දෙවිලෙම ප්‍රගතිය හොයනවා. හොයන හොයන හැම දෙයක්ම උදැනස මේකට කියනවා. ලෝක වඩක කියන. කුටුම්බ වඩක කියන. ඒ කියන්නේ වර්ධනය, සංවර්ධනය. පාරවල් අනම්මන ලෝක වඩකෝ සුසාන වඩ බුලේ තකමන තටමිල්ලෙන් අන්තිමට සුසාන කුමින තියෙන සෝම් කොත් විතරයි වැඩේ ඒ නිසා වර්ධනය වෙනවා නම් වර්ධනයේ දුක විතරයි ඉතින් ඒක අනිත් පැත්ත හරවන්න බණ කිව්වාම මම මේ අන්තිම දවසේ ඉන්න හොඳයි නැත්නම් ඔයගොල්ලෝ ඒකට දාන දෙන එකක් අත්තයි ඊයන්තරු මේ අපේ ඉඳලා ඇවිල්ලා මේ මොනවද මේ අපිට කියන්නේ මේ කොහොමද වාර්තාගත වෙලා අපේ දරුවෝ යවුවොත් මොකද වෙන්නේ ඒකට විහාරයේ දිස්ත්‍රාට මොකද වෙන්නේ අපි ගමේ ඉන්නේ. ඒසකට ගමේ තියෙන මේ සූචිකාගාරයට මොකද ඉන්නේ වහන්න කියලාද කියන්නේ. විශාල ප්‍රශ්න වර්ගයක් වෙනවා. මේක පිළිගත්තත් ලොකු දෙයක්. මම ඇහුවත් ලොකු දෙයක්. එන ප්‍රතිපදා පිළිවත් ලොකු දෙයක්. බැරි දෙයක් නෙවෙයි. නමුත් අපේ දීලා තියෙන සදාචාරයට විරුද්ධව යෑමක් උදේ පේනවා. ඊට පස්සේ භවය නැති කරන්න කතා කරනවා. අපිට පේන්නේ මේ මේ විදිහ මරන්න කතා කරනවා. සීරියස්නස් කරන කතා කරනවා. සාරෝචාන්සල් ජරා මරණේ ඉති කවුරුද පාකන දේ පටන් ගන්න જાතියට දාලා. ඒ පස්සේ භවයට දාලා කියන යම් කෙනෙක් භව නිරෝධය පිණිස. භවේ විරාගය නිරෝධය පටිනේ නිබ්බිදාවට කතා කරන උන්ද ධර්මදේශකයන් වහන්සේනම කියන්නේ. උන්ද යන ජීවත් වෙන ධම්මාන ධම්ම ප්‍රතිපදයි කියන්නේ. උන්ද කවදා හරි එක සාක්ෂාත් කරා නම් ධිට්ඨ ධම්ම නිබ්බාන උප්පත්ති කියතේ. ගිනියන අධිකර දිගට දිගට ගෙනිලා එතනදී නතර කරන්නේ නාම රූපච්ච විඥාන විඥානපච්ච නාම රූපං මේ විඥානය ඇති කරන සංස්කාර ස්කන්ධය දැකලා ඒ සංස්කාර ස්කන්ධය නැති කරන්න නැත්නම් කෙලස් නැති කරන්න කර්ම නැති කරන්න නිබ්බිදා විරාග නිරෝධ බණක් කියනවනම් ධර්ම කතිකයි කියන්න පුළුවන්. එයා මේ ප්‍රතිපදාව ඉඳගෙන බණ කියනවනම් ධර්මානුධර්ම ප්‍රතිපන්න කෙනෙක් කියන්න පුළුවන්. එයා ඒක සාක්ෂාත් කරා නම් තිත ධම්ම නිබ්බාණප්පතිය ඉන් එහාට ගිහිල්ලා අවිද්‍යාව ගැන කතා කරනකොට දැන් ඔය නලකලාව සූත්‍රයේ කතා ශරීරයේ අපි මේ නාම රූපච්ච විඥාන විඥාපච්ච නාම රූපං කියන දා නතර කරනවා. නැම ඊට පස්සේ අර කපරාරුව දෙන වෙලාවේ පේන්ට් එක ගන්න වෙලාවේ ආරම්භ සංසි කියන මුලටම සංස්කාර විඥාන හැම තැනකදීම කතා කරනවා. මෙව පිළිබඳව හදාරන්නේ අපි මොනව එකතු කරන සාක්වේ දාගෙන සුවේක දාන චීතිය වැඳ ගන්න නෙවෙයි. මේ පිළිබඳව නිබ්බිදා පළ කරන්නයි විරාගය පල කරන්නයි, නිරෝධය පල කරන්නයි. ඒක සාක්ෂාත් කරපු දවසේ සාක්ෂාත් කරන්නේත් ඊගාවාත්මෙ නෙවෙයි, මෛත්‍රී බුද්ධ ධාතනෙ නෙවෙයි. මේ මේ ධාතනෙමයි වෙනවනම් වෙන්නේ. අන්න ඒක වෙච්ච දවසේ නිබ්බානපත් වෙන්න පුළුවන්. ඉතින් එතෙන්ට එන්න ඒ වගේ එක එක පුරුකක්. අපි ඔක්කොටම එක පුරුකෙන් කඩන්න බෑ. අපි එක එක නයි එක පුරුක් වල කඩන්නේ. මේ කොයි පුරුකක් කැඩුවොත් කැඩුවා. මේ ප්‍රධාන පුරුක් දෙක තමයි අවිද්‍යාව සහ තෘෂ්ණාව. මේ දෙකෙන් තමයි අවිද්‍යාව කඩන එක කරන්න කියනවා පඤ්ඤා විමුක්ති කියලා. සුෂ්ණාව කඩන එක කරනවා චේතෝ විමුක්තිය. ඊමන් යටි දෙකක් බුදුහමෝ කතා කරලා තිනවා පඤ්ඤා විමුක්ති චේතෝ විමුක්ති. ඒ සුෂ්ණාවෙන් කරන එක නා අධික සමතයක් ඇති කෙනෙක් සමත පූර්ණංගම විපස්සනාට යන කෙනා මේ චක්‍රයේ මේ විසම චක්‍රයේ කඩන්නේ තෘෂ්ණාව කියන එක. විපස්සනා පූර්වංගම සමථයට අනේකන තෘෂ්ණාව ගැන ඉච්ඡර දකරන යාර තෘෂ්ණාව තිබුණත් තමයි අවිද්‍යාවම කඩලා දානවා තෘෂ්ණාව තිබුණාට තෘෂ්ණාව තෘෂ්ණා කරන්නේ ඉච්ඡිතුට තෘෂ්ණාව ගන්න හදන එක නරපිනවා මේ මිනිස්සු තෘෂ්ණාව ගණන් ගන්න නැතුව ඉන්නවා නෑ එයා ගණන් ගන්න ඊට ඉස්සෙල්ලා තියෙන අවිද්‍යාවෙම කඩනවා එතකොට විපස්සනා කරන එක නම් සමථ කරන එකට ඥාණි නෑ එයා විද්‍යාව ගැන හොයන්නේ නෑ භාවනා කරලා සමථ විතර කරන්න හදන කියලා චෝදනා කරන්නේ එයා ඒ තෘෂ්ණාව කැඩුවට පස්සේ අර චක්‍රය කැඩෙනවා. ඒ නිසා අපි කොයිතනින් කඩනවද කියලා කියන්න බෑ. එතකොට විපස්සී සරුවචන වහන්සේට මේක ඒ කුශාග්‍ර බුද්ධිමත් නිසා විඥාන වචන නාම රූප නාම රූප පච්ච විඥාන කියන්නේ. ඉතින් මේකේ බුදුමෙ තියෙනවා තව භාවනා ක්‍රමයක් මොගොක් භාවනා ක්‍රමය කියලා. මහසි සයර වෙන්නේ ස්වාමීන් වහන්සේ ඉස්සරහට තමයි බුදු ප්‍රචලිතම් භාවනා. තාමත් බුදුමෙ ඉන්න ඔක්කොම රාජ්‍ය නායකව මොගොක්කාරී. නිකන් උදාහරණයක් වශයෙන් කියලා කියනවා නම් බුදු පිට යන්න භෝගෝ භාවනා ක්‍රමයට යන්න කියලා වීසා ඉල්ලුවොත් පුදුම විදිහට වීසා දෙනවා. මොකද ඔක්කොම රාජ්‍ය නායක ඉහළ මට්ටම මොගුක්. ඊට පස්සේ අපේ પરම්පරාවේ තමයි මහසික්‍රමයේ ආවේ එක පැත්තක දාන එක දේශපාලනේ. කෙසේ නමුත් මොගුක් සයිඩෝ කියනවා අක්මේ පරිචරපාදේ තීරු කරගෙන වේදනාපච්චය තණ්හා කියන දන ඇල්ලුවා නම් කවදා හෝ ඉනේන වේදනාපස පාසා තෘෂ්ණා ඇති කරන වෙනුවට ඉනේන වේදනාපසන වේදනාපච්ච පඤ්ඤා කරගත්තොත් කඩන්න පුළුවන්. වේදනාව තෘෂ්ණා කරන පැත්ත දාන්නව විඤ්ඤා වේදනාව ප්‍රඥාව ඇති කරන්නේ ඉනේන වේදනාව ඉනේන තන දැනගන්න ගියොත් වේදනාපච්ච තණ්හානේ වේදනාපච්ච පඤ්ඤා කරන්න පුළුවන් කියන එක තමයි දීර්ඝ වශයෙන් අපි ධර්මයේ උගන්වලා බණ කියලා. මෙතන තමයි අවධානය යොමු කරන්නේ. ඒක මේ මොකුත් භාවනා කරන තියෙන සුවිශේෂී ලක්ෂණයක්. මහසි සාදු ස්වාමීන් වහන්සේගේ ස්වභාවය අවිද්‍යාවේ මූලාශ්‍රය කඩලා දාන්නේ. එනතන් අඥා විමුක්ති තත්වය. එතනත් අපි ඒක සීමා කරන්න යන නරකයි අපිට තියෙන මේක මහා කට්ටිත සෝන්සි මහා ධාරිපුත්තු සෝන්සි සර්වචන සීලපත් කරමේ චිත්‍රය දැකලා සභාවකට බණ කියනකොට පොදුවේ කියනවා. ඔය තමන් භාවනා කළ දැනගන්න ඕනේ මගේ ගැටේ ලිහින්නේ කොතනද කියන එක. අනික දැනගත්තොත් තේරෙයි මේ බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන ධර්මය සරලෝක වාසී සියලු දෙනාට තමන්ට ගෝචර වෙන තැන තේරුම් ගන්න කොච්චර භාවනා කරන්න වේද කියන්න බෑ. දැනගත්තට පස්සේ හැම පුරුකටම ගහන්න යන්නේ නැහැ. කොටු කරලා තමන් අල්ලගත්ත දුර්ල තැන ආචාර්යම් තැලේ යකට දැක්කහම අතුක තම තම තල්මයි කියලා කතාවක් තියෙනවා. ඒ වගේ දුර්ල තැන දැක්කට පස්සේ ගහන ගහන ගහන යන එකයි තියෙන්නේ. අල්ලපු එකන වෙනදන් කරගහන එක ප්‍රශ්නයක් නෑ. Taman දැනගන්න ඕනේ ඒක බුදුහාමුදුරු තෝරලා දෙන්නේ නෑ. බුදුහාමුදුරු තෝරලා දෙන්නේ ඔබට මේ බුදුසසුනේ ආශ්‍රයංශේ ඥානෙත් නම් කියන්න පුළුවන්. නමුත් දැන් අපිට නෑ. ඒ නිසා අපි මේ ගහලා බලන්න ඕනේ මේ මේ කතාව අහනකොට පරිසම්පාදේ. කොතනද මට හොඳටම අදාළ? කොතනද මට හොඳටම ඕජාව තේරෙන්නේ? කොතනද මට රසය දැනෙන්නේ? අනේ ඒක දිග යන එකයි තියෙන්නේ. ගණක් බලන්න මුලක් ගහක බුලක්. පුංචි කැලයක රිංගනවා. රිංගලා ඇතුළට බහලා උඹනකොට මහා ගල පුපුරු. මුලක් ඒ පළවෙනි සැරේ බහිනකොට කාටවත් හිතෙන්නේ නැහැ මේ මුලට පුළුවන් වෙයි කියලා. ඒ වගේ කරක් බලන්න. මොකද ඩයිනමයිට් දාලවත් බලන්න බෑ. නමුත් තියෙන පැලීර දිගේ මුදු බේරි මුරුදු තැන දිගේ බහලා බහලා බහලා බහලා මුල් ලොකු වෙනකොට උපුරලා යනවා. ඒ නිසා අපි මෙතෙක් ඇති කරගෙන තියෙන මේ අත්දැකීම් සහ ඥාන හොඳටෝ වැඩි. අපි මේ හැම බලකොටසම ගහ ගහින්න යන්න එපා. හොඳට දැනගන්න මේ ගහනකොට තේරුම් ගන්න ඕනේ ගහේ ගහන මරෙන්. පැලෙයිල කොහෙද තියෙන්නේ කියලා. ගලකට ගහනකොට ගල්වඩුවා මරේ බල්ල ගන්න. දරේට පොරවෙන් ගහනකොට මොන මරේ බල්ල ගන්න. ඒ නැත්තම් හනුමදල් බැලුවා වගේ කියලා කියනවා. පොරවේ ගන්න දෙයක්වත් නෑ. අතේ ගන්න දෙයක්වත් නෑ. කොටේ ගන්න දෙයක්වත් නෑ. මරේ බල්ල ගහනවා කියන එක කාටවත් කියලා දෙන්නේ නෑ. කරලා කරලා කරලා මරි යහුවෙච්ච දවසේ ඒකේ මේ අනික් කෙනාට කියලා දුන්නට හරියන්නේ නැහැ. මොකද එයා වෙන පාර්කින් එකේ දැන් මේ පරිචයම්පාදේ කාටත් හරියන්නේ. ඒක නිසා මේ තියෙන දැනුම හොඳටම ප්‍රමාණවත් වෙනවා. කිසිම දෙයක් අරගෙන ඕනේ කරන්නේ මරේ බලා ගන්න අරගෙන සතත අභ්‍යාසෙ නිත්‍යපත භාවනා කිරීමෙන් අනිවාර්යයෙන්ම මුලක් බහිනවා වගේ ගිහිල්ලා ඒක තමනුත් කරනවා නෙවෙයි අනුන් කරනවත් නෙවෙයි නමුත් මේ මුල් බැසීම හරහා ගලප්පු කරන්නසේ මේ අවිද්‍යාව ඝන අන්ධකාරය වගේ මේ සුෂ්ණාව කියන මේ දෙබල මේ මුරුදු මීනත මේ සෙනෙහය දුරු කර ගැනීමද සියලු දිනාට මේ ධර්ම දේශනා මාලාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. දිනාම දේශනා මාලාවෙත් සමාප්තිය සටහන් කරනවා. සියලු දිනාට සනසීම් පිළිචේතු වාසනා වේවා. Thank you. දැන් අපි ඊ වගේම කටයුත්තේ නැත්තම් මේ කුසල ක්‍රියාවේ ජනිත කුසලයන් සිල් ලෝකවාසී සත්‍යයන් සමග අදා බෙදා ගැනීම අදා සිගිත්තාවතා ආදී ගාථා සත්‍යයනාට පිළිගනු. එත්තාවතා චනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා නමෝදන්තු සම්පතං එත්තාවතාච කම්මේහි පුඤ්ඤ සම්පතං සප්පේ භූතානුමෝදන්තු එත්තාවතාච කම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සප්පේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය ආකාශත්තා ච බුම්මත්තා වේවා නාගා මහිත්‍තිකා Thank you. ආකාශත්තාචුම්මට්ටා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්칸තු දේශනං ආකාශත්තාචුම්මට්ටා දේවානාගාමහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්칸තු අම්පරං ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ හිතංගෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ නිදංගෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමු සතං සමාගමු හෝතු යාවිවා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමු සතං සමාදමු හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමු සතං සමාදමු හෝතු යාව නිබ්බානපත්තිය සාදු සාදු සාදු සුබත්‍ත්වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බං khamaami khamitabban සුවපත්ත්වා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු Thank you.